ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා වාරය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ අපි සාදු කාර්යයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කේ ලෝකේසු පටිපන්නා තං කිං මඤ්ඤසි කහපති යේ රාගස්ස පහානාය පටිපන්නා දෝසස්ස පහානාය පටිපන්නා මෝහස්ස පහානාය පටිපන්නා තේ ලෝකේ සුපටිපන්නා නොවා ඛතං වා එත හෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ අද අපි 10 වෙනි දවසයි සටහන් කරන්නේ. ඒ වගේම හැමදාම වගේ අපි කරගෙන ගිය ධර්ම දේශනාවලියේ 8 වෙනි ධර්ම දේශනාවයි අද අපි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මුළු දේශනාවලියටම අපි මුලින් තියාගත්තේ අංගුත්තර නිකායේ තික නිපාතේ සටහන් වටිනා සූත්‍රයක්. ඒ සූත්‍රයට අපි ආජීවක සූත්‍රය නැත්නම් ආජීවක ශ්‍රාවක සූත්‍රය කියලා අපි නමක් තියාගත්ත ඇත්තටම පොතේ එහෙම මේ සූත්‍රයේ නමක් සඳහන් වෙලා නැහැ මුරු වර්ගයේම නැත්නම් 10ම සූත්‍ර 10ම ආනන්ද වර්ගය කියලා සටහන් කරලා තියෙනවා. ඉතින් ඒකේ බොහොම ලස්සන දෙබසකුයි සංග්‍රහ වෙලා තියෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ බහැදකින්ද පැමිණිච්ච ආජීවක ශ්‍රාවකයෙක් ඒ කියන්නේ නිගණ්ඨනාත පුත්තගේ අනුගමනය කරන ගෘහපතියෙක් උපාසක මහත්තයෙක් ආනන්ද ස්වාමීන් අහනවා ස්වාමීන් වහන්සේ කාගේ ධර්මයේද මනාකොට දේශනා කරන ලද ධර්මය කවුද ඒ ධර්මයට මනාකොට පිළිපන් කෙනා කවුද ඒ ධර්මයේ කෙලපැමිණි කෙනා කියලා. කේසන්නෝ ධම්මෝ කේසන්නෝ බන්තේ ධම්මෝ සක්ඛාතෝ කේ ලෝකේ සුපටිපන්නවා කේ සුගතා සුගතෝ කියන ප්‍රශ්න තුන. ඉතින් ඒක ආනන්ද ස්වාමීන් වහන්සේ දැනගෙන අන්‍ය තීර්ථක කෙනෙක් මේ ශාසනයට ඇවිල්ලා මේ ප්‍රශ්න අහනකොට එවැනි ප්‍රශ්නවලදී ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕන නිසා කෙලින්ම උත්තරයක් දෙන්නේ නැතුව ඒ ගෘහපතියට නැවත ප්‍රශ්නයක් අහනවා මේ කරුණේ ඉලා නැත්තම් මේ කවුද නියම ක්‍රමයට භාව මේ නියම ක්‍රමයට බැසගත්ත කෙනා පිළිපන් කෙනා කියන ප්‍රශ්නේ ඉලා මම කැමති යහන්න යම් කිසි කෙනෙක් රාගය දුරු කිරීම පිණිස පිළිපන්නේ වී නම් යම් කිසි කෙනෙක් ද්වේෂය දුරු කිරීම පිණිස පිළිපන්නේ වී නම් යම් කිසි කෙනෙක් මෝහය දුරු කිරීම පිණිස පිළිපන්නේ වී නම් එවැනි කෙනාට මනාකොට පිළිපන්න කෙනා කියනවාද එහෙම නැත්නම් එහිලා ඔබගේ මතය මොකක්ද කියලා අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. එතකොට මේ ආජීවක ශ්‍රාවකයා ආනන්ද ස්වාමීන් වහන්සේට උත්තර දෙනවා ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් රාගය ප්‍රහාණයට පිළිපන්නේ වී නම් ද්වේෂය දුරු කිරීම සඳහා පිළිපන්නේ වී නම් මෝහය දුරු කිරීම සඳහා පිළිපන්නේ වී නම් එවැනි කෙනාට මනාකොට පිළිපන් කියලා කියලා කියන්න වටනවා. එහෙමයි මට හිතෙන්නේ කියලා. ඉතින් මෙච්චරයි අපි ධර්ම දේශනාවේ දවසේ මාතෘකාව වශයෙන් තියාගන්නේ. ඉතින් අපි සාරවත්ඥ ශාසනයේ ඒ බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ කියලා ගත්තාම සංඝ රත්නේ වශයෙන් අපි හඳුන්වන්නේ ඒ විදිහට සුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීච පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ කියලා මේ ධර්මයට පෙළඹිච්ච කෙනා මේ ප්‍රතිපත්තියට පෙළඹිච්ච කෙනා ඉතින් මේ පෙළඹිච්ච කෙනාගේ තියෙන ලක්ෂණ වලින් පළවෙනිම එක තමයි මනාකොට පිළිපන් ඉතින් ඒක නිසා ත්‍රිවිධ රත්නයන්ගෙන් සංඝ රත්නය ආවුනේය වූ පාවුනේය වූ අංජලිකරණීය වූ වශයෙන් වැඳිය යුතු පිටිය යුතු දොරසිට වෙනත් දේවල් පූජා කටයුතු උතුම් කොටසක් විදිහට සලකලා තියෙනවා. ඒ මොකද මේ වැඩේට බැස්සයි කියන එකත් මනාකොට පිළිපන් කෙනත් ඒ තරම්ම gadu කටයුතු බවක් මේ ශරුවචන් වහන්සේගේ මනුන් කිරුම් ක්‍රමයේ හැටියට තියෙනවා. අගයන් ආඩම්බර හැටියට තියෙනවා. ඒක නිසා දැන් කාලේ ඉන්න සාමාන්‍ය බෞද්ධකින් අහුවනම් කවුද මනාකොට පිළිපන්න කෙනයි කියලා සංඝයා වහන්සේලා කියන්නේ ඉඳී තියෙනවා. සතම් භික්ෂුණීන් වහන්සේලා කියන්නේ ඉඳී තියෙනවා. ඒ මොකද හේතුව ඒ අත්තන්ට කියන ಗುಣ නාම ගුණ වාචී නාම තමයි සුපටිපන්න උජුපටිපන්න ආදී ගුණ. නමුත් එතකොට අනිවාර්යයෙන්ම පුද්ගල වේදයකට ආත්මයකට සම්බන්ධ කරලා දෙන උත්තරයක්. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ වගේ අපේ පැත්තේ අපේ ශාසනයේ නැත්තම් මේ සම්‍යක් දෘෂ්ටිකයි කියන ශාසනයේ තමයි මේගොල්ලෝ ඉන්නේ. ඔගොල්ලෝ ගාව එහෙම නැහැ කියලා කිසිම වාදකට බේදකට ඉද නොතබන තාලෙට උද්ගලයකට ආරෝපණය කරලා නෙවෙයි සුපටිපන්න ගුණය ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ඒ ආජීවකයට හොඳට කල්පනා කරලා බලනද ඉඩ තියෙනවා මොකද කෙනහිල්ලක් නැහැ. උසස් කොට සැලකීමක් හෝ පහත් කොට සැලකීමක් නැහැ. මෙන්න මේක තමයි ආගම සහ ධර්මය අතර ඇති වෙනස. ආගම හැම වෙලාවෙම මේ දෙකොල්ල දෙකට කඩන්න අපි තමයි උසස් අපි මේ කරන දේ නැති අනික් කට්ටිය පහත්. අපි තමයි සම්‍යද්දෘෂ්ටික අනික් කට්ටිය මිත්‍යා දෘෂ්ටික. අපි තමයි සුපටිපන්න අනික් කට්ටිය සුපටිපන්න නැහැ. ඉතින් මේ ධර්මයක් දේශනා කරන්න කරන්න කරන්නේ මේ ලෝකේ දෙකට කඩන එක. සුපටිපන්න සුපටිපන්න නොවන. එහෙම නැත්නම් සම්‍යද්දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටික කියලා. ඉතින් ඒක නිසා ඒ කොමියුනිස්ට් ධර්මයේ වාගේ විශේෂයෙන්ම උච්ඡේදවාදයට යන ඇත්තෝ සඳහන් කරා මුළු ආගම විසින් මානවයාට කරලා තියෙන මා විශාල වින්නහියක්. මිනිසින් අතර තියෙන සාමයේ කඩන තියෙන ප්‍රධාන බාධාවද ආගම ඒ සඳහන් ගොඩක් යුද්ධ ඇති වෙන්නේ කියලා. ඉතින් බුද්ධ ආගමත් ආගමක් විදිහට දාගෙනයි තියෙන්නේ. ඒ නිසා අභාග්‍යයට වගේ අභාග්‍යයකට වගේ බුද්ධ ආගමෙත් ඉන්න මූලධර්මවාදී. ඒ මූලධර්මවාදීන් වාදීකුගෙන් මේ ප්‍රශ්නය වුණා. ඒගොල්ලෝ එහෙම කෙනෙක් කියන්නේ මේ අපි ළඟ තමයි සුපටිපන්න කට්ටිය ඉන්නේ කියලා. මේක තව ටිකක් අපි විස්තර කරන්න වෙනවා. දැන් පැවිදි උපසම්පදාව ලැබලා මේ සුපටිපන්න උජුපටිපන්න ගුණ ලබාගත් සම්ප්‍රදාන කුලව ලබාගත් පිළිසට අපි පබ්ජිත කියලා කියනවා. එimhe නොලබාගත් අයගෙන් ගෘහස්ත කියලා කියනවා. ඉතින් මේ දෙකෙන් ඒ ගෘහස්තයෝ අපි කියන සාමාන්‍ය උපාසක උපාසිකාව සංඝ ගුණය සිහිපත් කරලා සුපටිපන්න ගුණයට දොහොත් මුදුන් දී වන්දනා කරනවා. ඒ කරලා හීනමානයක් ඇති කර ගන්නවා අපි සුපටිපන්න නැහැ කියලා. ගිහිය සුපටිපන්න නැහැ. ගිහිය සුපටිපන්නයි කියලා දකින්නේ මේ ඉසබූගාගත්ත සිවුරක් පොරවගත්ත කෙනා. ඒ නිසා සුපටිපන්න භාවය උඩ තියලා ඒකට වැඳ වැඳ ඉන්න ගියාම ඒ උඩ තියන්න තියන්න තමන් නීච තත්ත්වයටපත් වෙනවා. තමන් ආව තක්සේරුවකට ලක් වෙනවා. ඒක නිසා මේ විපස්සනා භාවනා කරන પરම්පරාවල් එහෙම නැත්නම් විපස්සනා ගුරු පරපුරු මේක නරක දෙයක් විදිහට සලකලා ගිහියත්තෝද පැවිද්දොද කියන ප්‍රශ්න නෙවෙයි තියෙන්නේ. සංඝ කියන ಪದේ පවා විස්තර කරනවා සංසාරයේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ සියලු දෙනාම සංඝයයි කියලා. ඇත්තට මෙහෙටින් බලනකොට සංඝයන් නම් කිසිම සංසාර බයක් අත නැහැ. භාවනා මධ්‍යස්ථාන ගියාම වැඩි හරියම භාවනා කරන්න ගිහියෝ. සංඝයා දැනටමත් මේ අපි සුපටිපන්නයි අපි දැන් ඒක ලැබිලා තියෙන්නේ අපි නිකන් දිවි මේ මේ නිවන් ගියා වාගේ කටයුතු කරන්න. නමුත් අර සංඝයාට වැඳ වැඳ උපටි වන්න කොට වැඳ වැඳ ඉන්න ගිහියෝ උල්ලුවන් තරම් දනිපනි ගහනවා භාවනා කරන්න. ඉතින් මේ නිසා මෙවැනි ඒ මතවාද අනුව මූලධර්මවාද අනුව අසවලා සුපටිපන්නයි අසවලා සුපටිපන්න නැහැ ආදි වශයෙන් තියෙන මේ හංගඩු ගැහිලි වෙනුවට කවුද රාගේ ප්‍රහාණයට කටයුතු කරන්නේ කවුද ද්වේෂය ප්‍රහාණයට කටයුතු කරන්නේ? කවුද මෝහය ප්‍රහාණයට කටයුතු කරන්නේ කියලා ගත්තාම ඊටදී බොහෝමත්ම විවෘත නැත්නම් බොහෝමත්ම දාර්ශනික දාර්ශනික උත්තරයකට ළඟා වෙන්න පුළුවන් හැම කෙනාම එක හා සමානයි යෙදෙන්නේ. ඒ අයිතිවාසිකම කොඩිය අතේ තියන හිටියට මම සුපටිපන්නයි මම උජුපටිපන්නයි කියලා ඒව නිකන් සම්මුති ලේබල් ටිකක් විතරයි. අපි හිතමු ගිහි කෙනෙක් වෙනවා කියලා ඒ කෙනත් හොඳටම අපකප්ප වෙලා හොඳට බණ භාවනා කරනවා එහෙම නැත්නම් ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්ද සතිමත් එහෙම නැත්නම් ගිය මාසෙට වැඩිය මේ මාස සතිමත් ආදී වශයෙන් සුපටි ගන්න ගුණේ භාවිත කරත් ඒ පුද්ගලයා අරගෙන බැලුවත් එක චිත්තක්ෂණයක රාගය ප්‍රහාණයට කටයුතු කරනවා තව චිත්තක්ෂණයක රාගය වැඩෙන්න කටයුතු කරනවා එක තැනකට ගියාම රාගය ප්‍රහාණය පිළිස කටයුතු කරනවා තව තැනකට ගියාම රාගයේ වඩන පැත්තට කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාත් පූර්ණ කාලයේ ඉන්න සුපටිපන්න කෙනෙක් කියන්න බෑ යම් චිත්තක්ෂණයකද රාගය ප්‍රහාණය කෙරෙන්නේ යම් ස්ථානයකද රාගය ප්‍රහාණය කරන්නේ ඒ ස්ථානෙට ඒ චිත්තක්ෂණයට විතරයි මේ ගුණය අදාළ වෙන්නේ පුද්ගලයාගේ ඩෙන්ටි කාඩ් එකේ පිටිපස්සේ ලියන්න හම්බ වෙන්නේ නැහැ මෙයා සුපටිපන්නයි කියලා. මොකද ඒ තරම්ම මේක වෙනස් වෙන සුළුයි. නමුත් ඒ විදියට තේරුම් බේරුම් ගත්තොත් ස්ත්‍රීද පුරුෂද පැවිදිද උපවිදිද එහෙම නැත්නම් හම්මඩු ගහගත්ත බෞද්ධයද නැද්ද කියන කාරණා නෙවෙයි ඒ පුද්ගලයා සංසාරේ බය දැකලා සංසාර බයෙන් කටයුතු ගැලවෙන්න කටයුතු කරනවනම් රාගය දැකලා රාගෙන් දුරවන් විදිහම කටයුතු කරනවනම් ද්වේෂය ආදීනව දැකලා ද්වේෂයෙන් දුරවන් වෙන කටයුතු කරනවනම් මොහේ ආධිනව දැකලා මොහේ තුරුංගට කටයුතු කරනවා නම් ඒ පුදුරට කියන්න පුළුවන් සුපටිපන්නයි. එචා සුපටිපන්න කියලා කියන්නේ ගුණයක් මිස දේශයකට හෝ කාලයකට හෝ පුද්ගලිකට ආරෝපණය කරන්න බෑ. මේක තමයි අපි ධර්මයේ සුපටිපන්න ගුණය පෙන්වන හැටි. විනයදී පෙන්වන්නේ කර්ම වාක්‍ය හතරක් කියලා උපසම්පදා කරගත්ත කෙනා එහෙම නැත්නම් අට වාචික උපසම්පදාන භික්ෂුණී උපසම්පදාලක් වේකන එහෙම නැත්නම් දස සිල් සාමණේර වෙච්ච සාමණේරී වෙච්ච ඒ ඇත්ත සුපටිපන්නයි කියලා වෙනින් කියනවා. එහෙම නොවිච්ච කෙනා එහෙම කෙනාට වඳින්න ඕනේ. ඒ මොකද එහෙම සාමණේර භික්ෂු භික්ෂුණී සාමණේර සාමණේරී සිකමාන භික්ෂු භික්ෂුණී වෙන ඇත්තෝ සුපටිපන්නයි කියලා විනෙන් කියනවා. අභිධර්මයේ තවත් අදහසක් දෙනවා. සූත්‍ර පිටකය මේ වගේ ධර්ම කොටස ඉස්සරහින් තියාගෙන ඒ සුපටිපන්න ගුණය කියන එක ඒ අවස්ථාවෙන් අවස්ථාවට තැනෙන් තැනට පුද්ගලයන් පුද්ගලයට වෙනස් වෙනවා. ඒක නිසා ආනන්ද ස්වාමීන් වහන්සේගේ උත්තරේ ਸਰුවචන් වහන්සේගේ ඒ පැවතිච්ච ඒ ගැති වෙන්නේ නැති දැන් අවුරුදු 2600 පරණ වුණත් එදත් ඉන්දියාවටත් ලංකාවටත් බටහිර රටකටත් ජලපෙන විදිය හොඳ දාර්ශනික උත්තරයක් වෙලා තියෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට මෙවැනි සූත්‍ර කියවනකොට අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒක තමයි වෙන්නේ මේ ආජීවක ශ්‍රාවකයාට ඒක තමයි වෙන්නේ මේ කතා විවරනකොට මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ උත්තර දෙන්නේ කිසිම විදියකට කාටවත් හිත අවුල් වියුල් වෙන තාලට නෙමෙයි ලිහෙන තාලෙට ප්‍රශ්නේ නගන්නේ අවුල් වෙන තාලෙට ප්‍රශ්නේ නගන්නේම ඉස්ලාම් දාර්ශනික මතක් කරා වගේ කිසිම හේතුවක් නිසාවත් නොදැනුවත්කමට අහන ප්‍රශ්න නෙවෙයි මේක. ප්‍රශ්නේ වර්ධව තේරුම් ගත්තොත් එතනම උත්තර දීම හරහාම අහුවෙන ප්‍රශ්න. ඒ නිසා එවැනි ප්‍රශ්නකට උත්තර දෙන්න ඕනේ සාකච්ඡා මාර්ගෙමයි කට උත්තරයක් අරගෙනමයි යන්න ඕනේ. ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ඉදිරිපත් කරන ක්‍රමය හොඳ සුපටිපන්න ක්‍රමයකට තමයි උත්තර දෙන්නේ. ඒ නිසා මේක කියවනකොට ඕනම කෙනෙකුට ස්ත්‍රී පුරුෂ ගාන මේ පැවිදි උපවිදි බෞද්ධ අබෞද්ධ පව කරන පින් කරන කාට වුණත් අලුතෙන් පටන් ගන්න පුළුවන් මොනම සුදුසුකමක්වත් අහන්නේ සුපටිපන්න වෙන්නේ. සුපටිපන්න වීම සඳහා අවශ්‍ය කරලා තියෙන්නේ ඒ රාගේ ප්‍රහාණයට, දෝෂ ප්‍රහාණයට, මෝහ ප්‍රහාණයට කටයුතු කරනවා කියන කතාව විතරයි. ඉතින් ඒක රාග ප්‍රහාණ රාග දෝෂ මොහ ප්‍රහාණ නැත්නම් මේ මූලික කෙලෙස් තුන ප්‍රහාණ පිට කටයුතු කරන ඕනම කෙනෙක් ඕනම චිත්තක්ෂණයක සුපටිපන්න වෙන්න පුළුවන් රාග දෝෂ මොහ වඩන දැන හෝ නොදැන ඕනම වෙලාවක ඒ සුපටිපන්න ගුණේ තමන්ගේ ගිලීලා යන්න පුළුවන් ඒ නිසා කෙනෙකුට තව කෙනෙක් කියන්න බෑ ඔබ සුපටිපන්නයි ඔබ උසුපටිපන්නයි ඔබ සුපටිපන්න නෑ ඒකට තමන්මයි විනිශ්චය කරගන්න වෙන්නේ Taman දවසින් දවස දවසින් දවස මේ රාග ප්‍රහාණය, දෝෂ ප්‍රහාණය, මෝහ ප්‍රහාණය පිණිස කටයුතු කරනවාද කියන එක. ඉතින් මෙන්න මෙවැනි විෂදා ගැනීම, සුද්ධ පවිත්‍ර කර ගැනීමක්, පාට බේරා ගැනීමක් කරුවට පස්සේ අත්‍යවශ්‍ය වෙන්නේ කෙනෙකුට ඒ පුද්ගලයා ඒ රාගය දුරු කිරීමට කටයුතු කරනවා කියලා සුපටිපන්නයි කියලා, දෝෂමෝහ දුරු කිරීම කටයුතු කරනවා කියලා සුපටිපන්නයි කියලා ඒ ගතිය දිගට පවත්න්නේ රාගේ, ద్వේෂේ, මෝහේ මොන වැරද්දක් දැකලාද? මොන ආදීනවයක් දැකලාද කියන එක තමයි අත්‍යන්ත කාරණාව වෙන්නේ. ඒකට කියනවා සංවේග කියන වස්තු වචන. සංවේග පාලුණාට පස්සේ තමයි කෙනෙක් මෙච්චර මේ මේ ලෝකයේ සියලුම දෙනා පාහේ මේ තරම් රාගයට ගැති වෙලා රාගයට දාශකම් කරමින් කටයුතු කරද්දී ඇයි කෙනෙක් බහුජන මතයට යන්නේ නැතුව තමන් මේ රාග ප්‍රහාණි, දෝෂ ප්‍රහාණ, මෝස ප්‍රහාණට යන්නේ කියලා බැලුවොත් ඒකට ප්‍රධානම හේතුව තමයි සංවේගය. ඉතින් මේ සංවේග ඇති වෙන්නේ කෙනෙකුට සංවේගයක් ඇති වෙන්නේ ව්‍යසනයක් කරාමයි. ව්‍යසනයක් නැත්තම් ව්‍යසනය නැති තා පෙන්කලකල ඉන්නේ. ඒ තාක්කල් කල්පනා කරනවා තියෙන සැප වැඩි කරගන්න කොහොමද? ඒ සඳහා ධාර්මික වෙන්න පුළුවන්, අධාර්මික වෙන්න පුළුවන්, සාධාරණ වෙන්න පුළුවන්, අසාධාරණ වෙන්න පුළුවන්. ඒ සැපේ වැඩි කිරීමට කුමක්ද කළ යුත්තේ? ඒ සඳහා දවලුත් රාත්‍රියෙත් එලිපිටත් හඟවාගෙනත් ක්‍රියාත්මක වෙන එක තමයි මේ කාම ලෝකේ ඉන්න හැම කෙනාගේම හැටි. ඉතින් ඒ වගේ පුදුමාකාර විදියට මේ සැපය සොයා යන ගමනක ගත කරද්දී ඒ මිනිස්සු මේ සැප සොයන ක්‍රියාවලිය හරහම අන්ත දුකී දුප්පත් තත්ත්වයටපත් වෙනවා. පත් වෙච්ච දවසේ තේරෙනවා ඒ ඔය සැපෙන් ඇති වැඩකුත් නැහැ. සැප හොයන මාර්ගයෙන් අනිවාර්යයෙන්ම දුකක් දෙනවා. විශේෂයෙන්ම සැපයි කියලා ලං කරගත්ත හැම දෙයක්ම දුකමයි. ප්‍රේමයමයි ශෝකේ ජානිත කරන්නේ. ප්‍රේමයමයි ශෝකේ ප්‍රමතෝ ජායති ශෝකෝ. තණ්හා ජායති ශෝකෝ. ඉතින් මේක තේරුම් ගන්නකොට සාමාන්‍ය කියන මිනිස්සෙක් අවුරුදු 40ත් 60ත් අතර වයසේ වගේ ඒ තමන්ගේම ජීවිත අත්දැකීම හරහා තමයි තේරුම් ගන්නේ මොන සමීකරණේ පාවිච්චි කරත් මොන උපක්‍රමේ පාවිච්චි කරත් අපි මේ ක්‍රියාත්මක වෙන හැම ප්‍රයෝගයක් කරාම අනිවාර්යයෙන්ම දුක කෙලවර වෙනවා. නමුත් ඒ කෙලවර වෙන තාක් ව්‍යසන දුක් සංවේගයේ පිණිසම නම් හේතු වෙන්නේ නැහැ. ඒවා වේග බවටපත් වෙනවා. ඒ වේග සමහර වෙලාවට ඒ තමන් ගත්ත ප්‍රයත්න අසාර්ථක වුණාට පස්සේ ඇතිවෙච්ච වේගය නිසා ඒකට අදාළ අනිත් පාර්ශවය මරන්න හිතෙන් ඉඳී තිනවා. Taman ශීදීනස ගන්න හිත තිනවා. එහෙම නැත්නම් පශ්චාත්තාපයටපත් වෙලා මානසික රෝග, කායික රෝග ඇති වෙන්නේ ඉතන මේවා සේරම වේග තමයි. නමුත් මේකට හේතු මුලය Taman මේ කාමයේ රාගයේ වර්ධනය කිරීම සඳහා අතිරේක ගත ප්‍රයත්න නිසායි දුක මේ තරම් ඉක්මනට Tamanට ආවේ කියලා වැටහෙනවා කියන්නේ නම් නිවන වගේම වටින එකක්. ඒක තමයි පටන් ගන්න තැන. මේක තමයි හැබෑම වෙනස. මේක උනේ නැත්තම් කොච්චර රාග ප්‍රහාණයට උත්සාහ කරත් හරියන්නේ නැහැ. දෝෂ ප්‍රහාණයට උත්සාහකට හරියන්නේ නැහැ. මෝහ ප්‍රහාණයට හරි උත්සාහකට හරියන්නේ නැහැ. මොකද මේ අනාග දෝෂ මෝහල ආදීනව දැකලා නැහැ. ආදීනව දැක්කා නම් ඇති වෙන්න දැක්කනම් ඒ පුදුලට ඉතින් ආයේ කවුරුවක්වත් මේ රාගය, ద్వේෂය, මෝහය ආදීනව කියලා දෙන දඟලන්න ඕනේ නැහැ. ඒක එන්නේ ව්‍යසනයක් කරාමයි. ඒ ව්‍යසනය ආවට අර කියන විදිහට ඔක්කොමලා ධර්මයටම වැටෙන්නේ නැහැ. මොකද දෙනෙක් නාස්තික පැත්තට යනවා. තමන් විනාශ කරගන්නවා, අනුන් විනාශ කරනවා. පරිසරයට ද්වේෂ මේ ද්වේෂ කරනවා, සමාධියට ද්වේෂ කරනවා. ඊටාත්ම සුළු පිටසයි ඒ වගේ දුකක් ආපු වෙලාවක බුදු අම්මෝ කියලා බුදු ආමරෝ සීකරා ධර්මයේ සීකරණ සංඝයා සීකරා උගදෙනෙක් කරන්නේ ආස්තික පැත්ත තමයි යන්නේ ඒක නිසා මේ අපි වගේ පිරිස් මොනවා හරි ඒ වගේ හේතුවක් නිසා අනික් කාටත් වෙච්ච දේවල්ම තමයි ඒක අලුත් දෙයක් නෑ නමුත් මේ හරහා අපි මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධාත්මේ සරණ යන්න ඕනේ. රාග ద్వේෂ මෝහ කියන අයින් කරන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා පුරන්න ඕනේ කියලා මේ අතට වැටලා තියෙනවා. නමුත් ඒ ව්‍යසනය දැවෙන, තවන, පරිලා, දාහ දෙන තාක්කල් අපි ඉසගිනි ගත්ත කුසේ එහෙම කටයුතු කරා කර ව්‍යසනේ තුනිය වෙනවත් එක්කම අපි ආයෙත් කාමයට වැටෙනවා. අපි ආයෙත් රාගයට වැටෙනවා. අපි ආයෙත් අසාධාරණට වැටෙනවා. අපි ආයෙත් අධර්මයට වැටෙනවා. මොකද අපේ හිතේ තරම චපල නිසා. ඉතින් මේ ඇති වෙච්ච හටගත්ත මේ සංවේගය දිගට එහෙම නැත්නම් ඒ ඇති වෙච්ච ගැම්ම දිගට පවත්නවා කියන එක යෝගාවචර දෙන ප්‍රධානම අභියෝගය තමයි. එනිසා පැවිදි උපසම්පදා වෙච්චි ඕනම කෙනෙකුට මතක් කරනවා මේක ලැබුණේ නෑ අරක ලැබුණේ නෑ අර කෝණ මේ කෝණ කියලා අපි පැවිදි වුණාට පස්සේ හරියට මේ අයිතිවාසිකම් සඳහා හටන් කරනවා පහසුකම් සඳහා ඉල්ලා ඉන්නවා ඉතින් අඬව වැටෙනවා ගන්නවා ඒ හිතේ හැටි ඒකට මතක් කරනවා ඉස්සල්ලාම ගුරුහාමුදුරන් අතර සිවුර දීලා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඒ තංකාසාවන් දත්වා පබ්බාජේතමන් පන්ති කියන වෙලාවේ තිබුණු සද්ධා පොඩ්ඩක් සීපත් කරගන්නයි කියන්නේ. සීළු දුක් ගෙවන් කිරීම සඳහා රාග ප්‍රහාණය සඳහා දෝෂ ප්‍රහාණය සඳහා මෝහ ප්‍රහාණය සඳහා නිබ්බාන සත්‍ය කරණත්තාය මේ ප්‍රහාණ කිරීමෙන් එහා පැත්ත ලෝකෝත්තර පැත්ත සඳහා ඔය වහන්සේ අතේ තියෙන සිවුර මට දීලා මාව පැවිදි කරන මන ස්වාමින් වහන්සේ කීපික මතක තියෙනවා නම් ඔය ඊට පස්සේ ඉල්ලන දේවල් නැත්නම් අර මේ මොහොතේ ඇතිවෙච්ච ඒ සංවේගය ලාමක දේවල් වලට අතාරින්නේ. යෝග ජීවිතයක උනාත් Taman එකට පෙළඹිච්ච කාරණාව ඊට පස්සේ ජීවිතයේ සිද්ධ නිසා බොහෝ විට තුනි වෙන්න ඉඩ තියෙනවා. තුනි වුණාට පස්සේ ආයෙසරයක් මේක කටුගයක් මේක කලකිරීමට හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා යම් ආකාරයකට යම් කිසි කෙනෙකුට ඒ වගේ සම්මා දිට්ඨියක් මේ ඇතිවිචි සංවේගය නිසා ශාසනීය පැත්තට බුද්ධ ධම්ම සංඝ කියන පැත්තට රාග දෝත මොහ ප්‍රහාණීය පැත්තට සීල සමාධි ප්‍රඥා පැත්තට වැටුණා නම් හොඳට මතක තියාගන්න ඒ කාගවත් උසි ගැනීමක් සඳහා වෙන්න බෑ වෙලත් නැහැ කවදාත් වෙන්නේත් නැහැ ඒක තමන්ටම හොඳට රිදෙන්න වදින්න ඕනේ වැදුනට පස්සේ තමයි ඒක වෙන්නේ ඒ නිසා බුද්ධ ආගම කවුරුරි හරවනවා කියලා කියන්නේ අමෝ විකාරයක්. මේ කාරණාව දන්නේ නැතුව අපි බෞද්ධ කොටියක් පොකුවේ ගහගෙන හිටියට බෞද්ධයි කියලා කියාගත්තට මේ සුපටිපන්න ගුණේ නැත්තම් ඒ නිසා හිස් කෝඹයක් තමයි. ඒ නිසා බොල් ජීවිතයක් තමයි. ඒ නිසා හැම වෙලාවෙම මේක උපයන්න ඕනේ. හැම වෙලාවෙම තමන්ගේ සුපටිපන්න ගුණේ මතක තියාගන්න මම මේ කරනා ක්‍රියාවක් හරහා කරන වචනයක් හරහා එහෙම නැත්නම් හිතන හිතවිලක් හරහා මේ රාග ප්‍රහාණයට දෝෂ ප්‍රහාණයට මෝහ ප්‍රහාණයට yaadෙන වැඩද මේ කරන්නේ නැද්ද කියලා බැලුවොත් අපි මේ යෝගාවචර කියන සිංහම පොරවගෙන ඇතුලේ කොටලෝ ජීවිත ගත කරනවා. භික්ෂු කියන මේ අරහත් දජේ පෙරවගෙන අනන්ත අප්‍රමාණ රාගේ වඩන, ත්‍රිෂේ වඩන, මෝහේ වඩන වැඩ කරනවා. ඉතින් එතකොට ඇති වෙන දෙයට කියන උක්කටලී වෙනවායි. අපි කියනවා කලකිරෙනවා කියලා. ගී ගී අත සිවුර අතහරිනවා. මහාන ඒ කියන්නේ හීරලු කියලා කියන්නේ සිවුර අරලා දාන. යෝගාවචරයොත් භාවනා කර කර හිටියට ඉඳපු ගමන් කල්පනාහාරා වචනහාරා ක්‍රියාහාරා ආයතර කාම භෝගේ ආශ්‍රය කරනවා. එහෙම නැත්නම් తాවකාලිකව මේක ඉඳලා ආයෙ කිහිල්ල වෙලා ආයශරයක් ඒ කටයුතු කරනවා. ඒක නිසා නිතරම අපිට මේ රාග ප්‍රාණ දෝෂ ප්‍රාණ මෝහ ප්‍රාණ කියන කටයුත්ත ගන්නවා නම් අපි ඉන්න තැන හෝ ඉරියව්ව හෝ අපි යෝග යෝගාවචරවත භික්ෂූන්ද කියන කතාව නෙවෙයි මේ රාග දෝෂ මෝහ අඳුනා ගැනීම විශේෂයෙන්ම රාග දෝෂ මෝහයන්ගේ තියෙන ආදීනව හඳුනා ගැනීම ඉතින් මේකට තමයි සද්ධාව කියලා කියන්නේ. ඉතින් මේකට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. විදේ හඳුනා ගන්න එක නිතරම කටයුතු කරගෙන කරගෙන යනවනම් එන්නේ එන්නේ එන්නේ එන්නේ Tamanට ඒ දුරු කිරීමෙන් ලැබෙන ආනිසංස ටික Tamanටමයි වැටේ. ඉතින් අපි අර ඉස්සල්ලාම ස්වක්ඛාත ගුණය ගැන කතා කරනකොට මේ ආනන්ද වර්ගයේම මුලින් තිබුණු සූත්‍රයේ චන්නවාද චන්න පරිබ්‍රාජක සූත්‍රයේ සඳහන් වෙන විදිහට ඒ පරිබ්‍රාජක ආනන්ද ස්වාමීන් වහන්සේ කාටයිල කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේත් රාගය, ద్వේෂය, මෝහය දුහන ප්‍රහාණයට කටයුතු කරනවා කිය කරපන් කියලා කියනවා. ඔබ වහන්සේලාත් කියනවාද? ওই දාන ධර්ම දුව අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියනවා රාගය, ద్వේෂය, මෝහය ප්‍රහාණය කරන්නයි කියලා. එතකොට සාමිනාත කුමන ආදීනවයක් දැකලාද ඔබ වහන්සේලා මේ නැත්නම් ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රඥ වහන්සේලා කියන්නේ මේ සාධාරණීකරණය කරන්නේ මේ රාග, ద్వේෂ, මෝහ ප්‍රහාණය. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මේ රාගයේ ආදීනව ද්වේෂයේ මෝහයේ ආධිනව පෙන්වීමට ඒ දක්වන ඉදිරිපත් කරන කරුණු හරි වටිනවා. අපි මේක නිතර සීපත් කරනවා කියලා. ඉකදී කියලා කියනවා යම් වෙලාවක රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් හිත මෝදු වෙලා නම් ගෑවිලා නම් ඉහඬ තියලා නම් මුහු වෙලා නම් අනිවාර්ය මේ චිත්තක්ෂණය Tamanට අහිත පිනිස ව්‍යාබාධ පිනිස හිත වෙනවා. අනිවාර්යයෙන් මේ චිත්තක්ෂණයේ අනුන්ට අහිත පිනිස ව්‍යාබාධ පිනිස හේතු වෙනවා දෙපැත්තටම ව්‍යාබාධ පිනිස හේතු වෙනවා වෙන විදිහට කියනවා නම් රාගෙන් ద్వේෂයෙන් මෝහයෙන් හිත මෝහන් ගැනීම නම් අනිවාර්යයෙන්ම කයයි හිතයි දෙක ලෙඩ කරනවා අනුත් ලෙඩ කරනවා දෙපාර්ශ්වෙම ලෙඩ වෙනවා ඒ නිසා යම් චිත්තක්ෂණික රාග ద్వේෂ මෝහ නැත්තම් එක චිත්තක්ෂණිකෝ ඊ අවස්ථාවේදී කායික රෝග මානසික රෝග දුරවන් වෙනවා. Tamange දුරවන් වෙනවා අනුන්ගේ දුරවන් වෙන දෙකම නැති වෙනවා. මේ තමයි රාග ද්වේෂම ඇතිකොට සහ නැතිකොට ලැබෙන ආස්වාද ආදීනවා. ඒ වගේම සඳහන් කර තියෙනවා රාගය ඇති වෙලාවේදී ක්‍රියාවක් කෙරුවනම් වචනයක් කතා කරානම් හිතවිල්ලක් හිතුවනම් ඒක කාය දුස්චරිත වචී දුස්චරිත මනෝ දුස්චරිත වලට වැටෙනවා. හිතන්නේ නැහැ අපි එහෙම කාටවත් අහිණියක් කරන ක්‍රියාවක් කරන්න වචනයක් කතා කරන නමුත් අනිවාර්යයෙන් මේකේ ගඳ තියෙනවා. ඒ නිසා යම් චිත්තක්ෂණයක ඒ රාග ද්වේෂ මොහ නැත්නම් ඒ චිත්තක්ෂණේ වචන ක්‍රියා කරත් නැදත් වචන කතා කළත් නැදත් හිතවත් නැතත් ඒකේ නිකුත් වෙන ඒ සෞඛ්‍ය සම්පන්න තරංග නිසා කවදාකවත් Tamanට අනුන්ට බයක් වර්තමාන මොහොතට අනාගතයට බයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ මිනිසයා ඒ චිත්තක්ෂණේ ස්වార్థය සලකනවා, අනුන්ගේ අර්ථය සලකනවා. උභය ආර්ථයම සලකනවා. මෙන්න මේ කරුණ දැකලායි අපි මේ රාග, ద్వේෂ, මෝහය ආදීනව දැකලායි අපි ප්‍රහාණය කරන්න කියන එකයි ආනන්ද සාංශ මතක් කරන්නේ. ඒක නිසා මේ භාවනා ජීවිතයට ගත කරලා පූර්ණ කාලීන භාවනා කරන කෙනෙකුට මේක නිකන් මූල ධර්ම වශයෙන් පෙන්වන්න පුළුවන්. අපි දැනගත්තත් නොදැනගත්තත් අපේ චිත්ත ප්‍රවෘත්තිය මේ එකකින් කලවම් වෙලා තියෙනවා නම් හොඳක් නෑ. අනුන්ටත් හොඳක් නෑ, Tamanටත් හොඳක් නෑ. තමන්ගේ ශරීරයේ සෞඛ්‍යයක් හොඳ නැහැ අනුන්ගේ තමන්ගේ මානසික සෞඛ්‍යයක් හොඳ නැහැ අනුන්ටත් හොඳ නැහැ තමන්ට අනිවාර්යයෙන්ම අහිමි පිණිස දුක පිණිස කටයුතු කරනවා වෙන විදිහකට කියත හැකි රාගෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් කලවම් වෙච්ච හිතකින් ඉන්න මිනිහා ඉන්නේ අපායයි. යම් වෙලාවක ඒ රාගෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් දුර වෙච්ච හිතක ඉන්න මිනිසයා ඒකාන්තයෙන්ම manussත්වයේ ඉක්මවපු තලයක ජීවත් වෙනවා. උඩ මැරෙන්නම ඕනේ නැහැ. වැඩියෙන් රාග ද්වේෂ මොහ ඇසුරු කරපු එකනා ඉතින් අර දොර ඇරියට පස්සේ එළියට යනවා වගේ කෙලින්ම අපායට තමයි යන්නේ. ඒක අපායන් පුතුචනස අපායන් සකගේ සදිසං කියලා ඔය මේ ධම්මපද අට කතාවේ සඳහන් කරන පුතඥයට අපාය තමන්ගේ gedara වගේ කියලා. මොනවා වැඩ ඉවර කරත් gedara තමයි යන්නේ. දැන් මේ ටෙම්පරරි తాවකාලික නිසන් වට ඇවිල්ලා ඉන්නවා. මැරිච්ච ගමන් කෙලින්ම අපායට යනවා. ඉතින් ගොන් අරේ යනවා දම්පතිව යනවා. අරයා පිටිපස්ස යනවා මෙයා පිටිපස්සේ යනවා. ඒකල සන්තෝෂෙන් ජීවත් වෙනවා මන්නම් හරි කියන. නමුත් ඉවර වුණාට පස්සේ අපාය තමයි. ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේ මහ පොළොවේ තියෙන වැලි ටික නිය පොත් උඩට අරගෙන මේ ලෝකේ කොච්ච වැලි කොච්චරද මේ නිය පොත් වල වැලි කොච්චරද කෝකද වැඩි කියලා. ඉතින් සංඝයාතර කියන අනිවාර්යයෙන්ම ස්වාංශ මහ පොළොවේ තියෙන වැලි වැඩි. ඒ වගේ කියන මිනිස්සෙයිනේ මිනිස්සෙක් මැරලා නැවත මිනිස් ලෝකෙට එන්නේ මෙන්න මේ නිය පිටට ගත්ත වැලි ටික වගේ තමයි. අනික් සියලු දෙනා ඒකාන්තයෙන්ම අපාගත වෙනවා. ඒ මොකද ඒ තරම්ම චිත්තක්ෂණ රාශියක් මේ රාගෙන්, ద్వේෂයෙන්, මොහයෙන් ගැලතිලයි තියෙන්නේ. රාගෙන්, ద్వේෂයෙන්, මොහයෙන් මුහුන් ගැන්නිලා. දූෂිත වෙලා. ආසාදනය වෙලා. ඉතින් ඒක තමයි විනිශ්චය කරන්න තියෙන්නේ. ඒ නිසා ඒ වාගේ අනිවාර්යයෙන්ම කෙලසිලා ගමන් කරන මේ ප්‍රවාහය මේ විඥාන ස්රෝතය එක චිත්තක්ෂණයකට හරි රාගයෙන් තොර කරන්න පුළුවන් වෙයි කියලා ਸਰවචනාසේ ලෝකේ පහළ වෙන්න ඉස්සලා කවුරක්වත් හිතුවේ නැහැ. අද වුණත් සම්මන්ත්‍රණ කියන කොට අහලා තියෙනවා බටහිර ලෝකයේ වෛද්‍යවරු හෝ බටහිර මානසික වෛද්‍යවරු කොට හිතන්න පුළුවන්ද කියලා අංග සම්පූර්ණ සෞඛ්‍ය සම්පන්න මිනිස්සෙක් මේ වෛද්‍ය ශාස්ත්‍රයේ හම්බ කරන්නේ ලෙඩ වෙච්ච උන් හරහා. මානසික ලෙඩ වෙච්ච උන් හරහා මානසික රෝගීන් හම්බ කරනවා. ඉතින් හරි මානව දායකකින් කතා කරනවා බුදුන් මේ නිකන් දැන් මේ නිවන් දකින්න මට්ටමේ. නමුත් මේ අමාරු වෙච්ච එක ඌර කනවා මිස මොකද්ද බටහිර වෛද්‍ය ශාස්ත්‍රේ නැත්තම් බටහිර මානසික විද්‍යාව දින ආදර්ශවත් පුරුෂයා. කිසිම හීනකින් හිතන්න බෑ. හිතන්නේත් නැහැ. හිතන්නේ ඒගොල්ලන්ගේ ඒ ඒ ශිල්පයේම නෑ ඒ පැත්ත. සර්වචනාංශේ සඳහන් කළා කියනවා යම් චිත්තක්ෂණයට හෝ මේ ලෝකේ කෙනෙක් නිරෝගී කියලා හිතනවා නම් පිස්සෙක් කර වෙන මොකක්ද කියලා. ඒ ධර්මතම හිත රාගෙන් ද්වේෂයෙන් කැළඹිලා තියෙන ඉතින් අත් වියාබාධ පර වියාබාධ තමයි. මේ කාගවත් දෝෂයක් නෙවෙයි. හැබැයි ਸਰවඥාන්සේ එහෙව් මේ මනුස්ස හිත සම්පූර්ණම විනිවිදලා දැකලා මානව හිත දැකලා උන්වහන්සේ අංග සම්පූර්ණ පිරිච්ච සුපටිපන්න භාවයේ කියලා පැමිණිච්ච රහතන් වහන්සේගේ ආදර්ශයක් පරමාදර්ශයක් ඉස්සර කරනයි කටයුතු කරන්නේ ඒකේ මරණයෙන් එහා පැත්තේ නෙවෙයි. මෙහා පැත්තේ. මේක තමයි තරුවචනගේ තියෙන විප්ලවීය දර්ශනය. ඒ තරම් කෙලෙසිච්ච මේ රාගයෙන් කෙලෙසිච්ච ද්වේෂයෙන් කෙලෙසිච්ච මෝහයෙන් කෙලෙසිච්ච කියලා කෝටි ගණක් මිනිස්සු හිටියත් ඒක පැහැදිලිවම ප්‍රකාශ කළ තිබ්බත් එකම එකෙක්වත් මේකේ චිත්තක්ෂණයකටවත් නිරෝගීකමක් නැහැ කියලා. ඒකලුවලා ඒ ප්‍රකාශ කරන්නේ එහෙව් උඹට නිරෝගී වෙන්න පාර මම කියන්නයි මේ හදාගන්නේ. කායික වශයෙන් මානසික වශයෙන් නිරෝගී වෙන ක්‍රමය කියන්නේ හදන්නේ රාගයේ ద్వේෂයේ මෝහයේ මෙච්චර කෙලෙසිච්ච දෙයක ඒ රාගයෙන් තොර ద్వේෂයෙන් තොර මෝහයෙන් තොර ජීවිතයක් ගත කරන්න පුළුවන් එහෙම පරමාදර්ශයක් දේවත්වේ නෑ බ්‍රහ්මත්වේ නෑ මනුස්සත්වෙමයි තියෙන්නේ මේ ජීවිතේමයි මරණයට මෙපිට කියලා. ඒ පූර්ණ ආදර්ශය ගෙනලා දෙන්න තමයි සර්වචනාංශේ එච්චර රෝගෙ වෙච්චි, ලෙඩ වෙච්චි ලෝකෙට මේ බණ කියලා ඉතින් ඒ බුදුහාමුදුරුව ඇති කරගත්තේ විශ්වාසය මේ භාවනා කරන කෙනෙක් නැත්නම් සතිය පිහිටවන්න ඉස්සරලා තමන්ගේ තිබුණ මානසිකත්වයත් දැන් සතිය හඳුනාගත්තට පස්සේ තමන්ගේ තියෙන මානසිකත්වෙත් මේ රාගේ හරහා ද්වේෂේ හරහා මෝහේ හරහා තමන් ඉස්සරහට යනවද පස්සට යනවද කියලා බලා ගන්නවා කියන එක සතිය වඩද්දි වුණා තමයි. මේකට තමයි සැකේ කියලා මේක තමයි ශද්ධාව නැතිකම කියලා කියන්නේ. මේක තමයි කුසල ඡන්දේ නැහැ කියලා කියන්නේ. මේක තමයි අදිමොක්කේ නැහැ කියලා කියන්නේ. ඉතින් ඒක නිසා භාවනා කරමින් නමුත් සතිය වඩමින් නමුත් ඉදිරියට යමින් නමුත් තමන්ට තමන් ශද්ධාව බිඳගන්න, තමන්ට තමන් සැක ඇති කරගන්න, තමන්ට තමන් කුසල ඡන්දේ නැති කරගන්න, තමන්ගේ පෙරදැක්ම නැති විශාල පිරිසක් ඉන්නවා. හරීම අහිංසකයි හරීම අසරණයි, හරීම අනාතයි. ඒ මොකද සංසාර දිගට ගినాපු කෙලෙස් වලින් කුණු වෙච්ච පරිකල්පනාවන් සහිත ඒ කෙනාට කවදාකවත් රාගෙන්තර චිත්තක්ෂණයක් පවතින්න පුළුවන් කියලා හිතන්න බෑ. ඒ සඳහා මැරිලා, ඒ සඳහා දැන් ඔක්කොම මේ අමතක කළාවිලා අබිනිෂ්ක්‍මණය කළාවිලා භාවනාවක් කරනවා. සතියත් වඩනවා. සමහර වෙලාවට කුට්ටි කුට්ටි චිත්තක්ෂණ මේ රාගෙන් ద్వේෂයෙන් මොහෙමුත් ගත කරනවා. නමුත් අන්ධකාර මනුස්ස අන්ධ මනුස්සයෙකුට පයට හැප්පිච්ච මණිකක් වගේ තේරෙන්නේ නැහැ මේ රාගේ සහිත හිත කොහොමද රාගේ රහිත හිත කොහොමද කියලා. ඉතින් ඒකලත් ධ්‍යාන දැන් මම යන පාර හරියද? ඒ කියන්නේ අර පිරිසිදු හිතට ආය රාගයක් ආය සැකයක් ගෙනත් දාගන්න. ඉතින් ඒ නිසා මේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ වගේ මේ සූත්‍රය අපි නැවත නැවතත් අහන්න. නැවත නැවතත් මේ පැත්ත මේ පැත්ත තමයි මේ බලන්න ඕනේ. බලලා බලලා බලලා ඒ තමන් මේ වෙනකොටත් යම් කිසි සංවේගයක් නිසා මේ උත්තරීතර මාර්ගයටපත් උනාපත් වෙලා සාමාන්‍ය දාන දීලා නැතර කරන්නේ ඒ මදිවට දාන සීල දෙකම කරනවා. දාන සීල දෙකම කරලා නැතර කරන්නේත් නෑ. ජී ප්‍රතිපදාවක් වශයෙන් දාන සීල භාවනාත් කරනවා. එහෙම නැත්නම් යෝගාවචර පැත්තෙන් බලනකොට සීල සමාධි ප්‍රත්‍යක් වඩනවා මේ කියන්නේ පුංචි වාසනාවක් නේ භාවනා කරන්න හිටනවා භාවනා කරනවා භාවනා කිරීම සඳහා මේ සුදුරෙද්දක් කරේ දාගෙන පෙනී හිටිනවා ඒ සඳහා කටයුතු කරනවා භාවනා කරන්නන් අතර ඉන්නවා කියලා කියන්නේ බුදුමාකාර මේවට කියන්නේ සම්පatti කියලා වාසනා කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ සම්පatti කියලා. නමුත් භාවනා කරන මන් දකින්න මට මූණ දිහා පෙන්නේ හින්න ගහච්ච සෝම් පිටේ වගේ. බීල විසි කරපු කුරුම්බ කොම්බ වගේ. ගණ්ඩ දෙයක් නැහැ. හැම වෙලාවෙම Taman ගැනත් තව තක්සේරු කරනවා අනුන්ටත් තව තක්සේරු කරනවා ඒක යන වේගෙමදී කියලා කියනවා. নানা ප්‍රකාර විදිහට ඒ සැකව නිසා එහෙම නැත්නම් ඒ ශ්‍රද්ධාවේ මලකට කාච්ච ගතිය නිසා කුසල ඡන්දේ නැති නිසා අනේ මේ ලස්සන සුන්දර භවනා ජීවිතේ කවදාකවත් හොඳක් දකින්නේ බලන්නෙම කියන්නෙම මම මේ වියදම් කරපු යට කරපු සල්ලි වලට හම්බෙලා තියෙනවා මදි. බිස්නස් එක පාඩුයි. නිකන් මේ කලවැද්දුවක් බැරුවා වූ වැලගෙඩියක් වාගේ මූණ. තියාගෙන මුළු යෝග ජීවිතයේම චරුචරු ගාගෙන අඬාවෝ ගාගෙන මේ ලස්සනට සටන් කරමින් ඉන්න ගමන් තමයි මේක කරන්නේ. ඉතින් එතකොට මේක සාසනික ප්‍රශ්නයනේ. සුපටිපන්න වෙලත් ඔක්කොම නෙවෙයි වෙලා තියේදී කවදාකවත් ඒකේ ගුණයක් දකින්නේ නැහැ. අරයට තරන්නේ නැහැ මෙයාට තරන්නේ නැහැ කියලා මේ කරන ගැතිය නිසා අපි නැවත නැවතත් මේක සාකච්ඡා කරන්න ඕනේ සාකච්ඡා කර කර ඒකේ මේ බොරුවට කුඹලා දක්කණ්ඩ, වුව දක්කණ්ඩ හදනව නෙවෙයි. මේ භාවනා කරන කෙනාම සුපටිපන්න කෙනාම ඒක ගැන දැනගන්නවා මිසක අල්ලපු ගෙදර දැනගෙන නැති වැඩක් නැහැ. අල්ලපු ගෙදෙන් අහලා එයා හොඳයි කිව්වා නරකයි කිව්වත් ඒක ඇති වැඩකුත් නැහැ. ඒක Tamanටම වැටෙන්න ඕනේ මේ වෙනකොට ඒ සඳහා කරපු කැපකිරීම. ඒ සඳහා ඒ වගේම රාගයේ, ද්වේෂයේ, මෝහයේ කොච්චරක් ආදීනව දැකලා කියනවද කියන නමුත් ඒ ජීවිතේ අපිට කොච්චර දෝ වැරදි වෙනවා. තාමත් රාගය එනවා, තාමත් ද්වේෂය එනවා, තාමත් මොහය එනවා. අඩු ගන්න මේක අයින් කළ යුත්තක් බවක් දන්නවනේ. ඒ නිසා තමන් ගැනම තමන් ඒ සඳහා හැකි සංඥාව ඇති කරගෙන ඉදිරිය බලන ගතිය නැත්තම් යෝග ජීවිතේ නම් කටු කොහලක්. දෙගිඩියක් පැංගිර පිටින් කනවා. හරිම ඇඹුලයි. ඒ නිසා සර්වඥාන්සේ ඔය කරණීය මෙත්ත සූත්‍රය කියලා අපි කොට කියනවා කරණීයං අත්ත කුසල කියන වචනේ ඇත්ත වචනේ මෙත්ත සූත්‍රයක් එකේ නෑ කරණීයං අත්ත කුසලේ තමන්ට අත්ත කුසලේ කරන්නා වූ යන්තන් සම්බඳන් අපිසමිච්ච යම් වූ සාන්තපදයක් අපේක්ෂාවෙන් තමන්ට අත්ත කුසලේ කරන්නා වූ කිනාට සක්කෝ ගුණේ තියෙනවා සක්කෝ කියන්නේ හැකි සංඥාව තියෙනවා ඒ හැකි සංඥාව නැති වෙන එක තමයි සංවේගය එනකොටම නම් විශාල හැකි සංඥාවක් එනවා. දැන් නිවන් දකින්න, දැන් සෝවාන් වෙනවා, දැන් ධ්‍යාන ලබන්න ඕන කියලා. නමුත් ටික වේලාවක් යනකොට ඒක හැලෙන නිසා මේ හැකි සංඥාව පවත්වාගෙන යාම සඳහා මේ ආජීව ශාවක සූත්‍ර වගේ දේවල් අපිට නැවත නැවත අලුත් කිරීමක් කරනවා. එතන යෝග ජීවිතයේ කාරණා 14ක් කර්ණිමිත සූත්‍රයේ සඳහන් කරන ඉස්සල්ලාම තියෙන්නේ මේක හැකි කියන සංඥාව. ඒ සක්ක කියන සක්කෝ කියන ගුණයට සක්කෝ කියන හැකි කියලා සිංහල වචනය. ඔගේ ධම්මනිසන්ති හාමුදුරුවෝ මේ නිසන්වනේ ඇති කරපු හාමුදුරුවෝ තමයි හැකි සංඥාව කියන වචනේ මේ පද දෙක එකතු කෙරුවේ. ඒකල නිස්සරණෝනේ හැමදාම තියෙන කතාවක් තමයි හැකි සංඥාව. කළ හැකි කියලා. ඊතන 1967 වෙනකොට මේ ආත්මජීව නිවන් දකින්න ඕන කියලා පරමාර්ථයක් ඉස්සරහට ගන්නවා කිව්වහම මොන්න තරම් දුෂ්කරද කියලා. අදත් තමයි. අද Nissan වනේ ඇතුලේ තමයි. ඒ තරමටම ක්‍රියාත්මක වෙන බලවේග දිහා බලනකොට මේක දුර්වල කරන වැඩපිළිවෙල තියෙන එක කාගේවත් දෝෂයක් නෙවෙයි. ඒ තරම්ම රාගේ, ඒ තරම්ම ද්වේෂේ, තරම්ම මොහේ ගැළතිලා ගැළතිලා තියෙන මේ හිතට හැකි සංඥාව එන්නේ නැහැ. හැකි සංඥාව නැති එක තමයි කෙලෙස් කියන්නේ. ඉතින් කෙලෙස් බරි තුනට පස්සේ ඒ යුදට ගිය කට්ටියම වුණත් සෙබළු වුණත් Tamanට මිත්‍ර පාක්ෂිකයන්ට නෙවෙයි වැඩ කරන්නේ සතුරු පාක්ෂිකයන් වෙන්න ඉඩ තියෙනවා. එයිසයි නැවත සුද්ධ කිරීම ඉතාම වැදගත්. ඒ සඳහා මේ හැකි සංඥාව ඉතාමත්ම අවශ්‍යයි. මම කියන්නේ මේක නැතිකොට තමයි චරුචරු කියන්නේ. හැකි සංඥාව නැති වෙලා ආඩදීන් චරුචරු තමයි. ඉතින් මේ චරුචරු ගන්න පටන් අරගත්තාම අති කොන ගඳ ගන්න. අහගෙන ඉන්න මනුස්සයාගේ ඒ තියෙන ධෛර්ය කැඩලා මේක තමයි කෙලෙස් වල හැටි. කොච්චර මේ ශුද්ධයක් වුණත් කෙලසන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම තමයි සාකච්ඡා කරලා බලන්න ඕනේ. මේ කාමයාගේ කාම ගුණ ආදීනව දන්නවද? ඒක දැනගැනීමේදී ඒක දුරු කිරීමට කුමක්ද කරන්න කියලා. එතකොට මේ ਸਰවචනාංශේ සාමාන්‍යයෙන් මුළු සංසාරයටම බැම්ම නැත්නම් දුකට හේතුව පෙන්නකොට පෙන්නේ යායන් තණ්හා, පෝනෝ භවිකා, නන්දි රාග සහගතා, තත්ත්ව තත්‍රා විනන්දිනී සීයතිතං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යම් මේ තණ්හාවක් වෙනවා නම් යා යම් තණ්හා පොනෝ භවිකා ඒක දිගින් දිගට දිගින් දිගට තණ්හාව ඇති කිරීම සඳහා ඒ ගැම්ම කඩා ගැනීම ගැම්ම ඇති කිරීම සඳහා මේකට කියනවා භවනෙත්‍ය කියලා භවනෙත්‍ය ඇති කිරීම තණ්හාවේ හැටිපක් ඒක හැත් බැඳි බැඳි හැත් බැඳි බැඳි යනවා පොනෝ භවිකා නැවත නැවිත ඇති කරන එක මැරිලා උපදින එක නෙවෙයි මේ කතා කරන්නේ තණ්හාව ඇති කෙනා තව තවත් තණ්හාව ඇති කිරීමට පිළිකාවක් ඇතිචි උනාට පස්සේ පිළිකාව වැවෙන ගතියක් තියෙනවා. අපි මුල් දුන රෝගය කියලා කියනවා. ඒ වගේ තණ්හාව ඇති උනාට පස්සේ ඒක වවාගෙන කරනවා. පොනෝ භවිකා නන්දි රාග සහගතා නිතරම නන්දියක් ඇති කරනවා රාගයක් ඇති කරනවා ඒකලා ඒ පුද්ගලයාගේ තියෙන අර ආත්මවාදය නිසා ඒ නන්දිය පිණිස රාගය වෙනස දෙන දේවල් දුආදරුවන් අම්මලා තාත්තලා වස්තු භෝග ඔක්කොම ලං කරගන්නවා අයිජී සුලියක් අරගෙන අහල පහචින කුණු රොඩු සේරම ඇඳගෙන එක ගාදින්නේ. ඕක තමයි නන්දියේ කාගේ මේ තණ්හාවේ හැටි. ඒක කරගෙන වේගෙ වැඩි වෙනකොට අහල පහචින සේරම අදිනවා. <clears throat> සද්දයක් උත් නගනවා පොළොවේ යට පාතාලයක් හරිනවා. එනිසා යායන් තණ්හා ඕනෝ භාවිකා නන්දි රාග සාගත තත්‍ර තත්‍රාපි නන්දේ මොන කුණු කන්දලේ තිබ්බත් අල්ලගන්න. බැල්ලියගේ බඩේ ඉපදුනොත් බලුකම බදා ගන්නවා. මිනිස්සෙගේ අම්මගේ බඩේ ඉපදුනොත් මනසකම බදා ගන්නවා. යක්ෂාතිමුද යක්ෂකම බදා ගන්නවා. ඒකලිවල ඒ ළඟ තියෙන දේවල් මේ රැක ගන්නයි අයිතිවාසිකම් කියන්නේ මේ මගේ කියා ගන්නයි උතුමාකාර රණ්ඩුවක් කරනවා. මේ හරියට කබරයා බලුකුණකට බලුකුණක් දිනා ගැනීමල සටන් කරනවා. බල්ලෙක් අසුචි පිටකට හටන් කරනවා වගේ ඒ දේ ගඳ ගන්න දෙයක් වුණාට කමන්නේ ළඟ තියෙන කොයි එක හරි පදා ගන්න එක තමයි මේක කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් බැලුව බැලමට මූණ දාලා හටන් කරනව නෙවෙයි බලමුළු තුනක් මාර්ගෙන් ක්‍රියාත්මක වෙන්නේ මේ කාම තණ්හාව තමයි සාමාන්‍ය පෘථග්ජනයට තියෙන ප්‍රධානම ඍජු සටන ඍජු බලමුළුව සටන් කරන්න වෙන්නේ මේ කාම තණ්හාවෙත් සාමාන්‍ය බෞද්ධය වුණත් අහලා ඉඳ තියෙන ඉඩ තියෙනවා වස්තුකාම කිලේශකාම කියලා දෙකක් තියෙනවා. අපි බැඳෙනකොට වස්තුකාම කියලා එකක් තියෙනවා කිලේශකාම කියලා තියෙනවා යම් දෙයකින් කාමය නන්දිය රාගය ගිජ්ජ භාවය ඇති කරනවා නම් එවැනි වස්තු වලට කියනවා වස්තුකාමය කියලා. ඒක පෙන්වන්නේ හොඳ රූප, හොඳ ශබ්ද, හොඳ ගන්ධ, හොඳ රස, හොඳ ස්පර්ශ දරුවන් වස්තු පරිභෝග හිලුවන් බල්ලන් ආරක් ගිඩන් මේ ශේර්ම කියන වස්තු කියලා. කාම වස්තු කියලත් මේවට කියනවා ඒකට ඇති වෙන ඒ වස්තු අර ඇති වෙන කාමෙට වස්තු කාමයේ කියලත් කියනවා. ඊට පස්සේ මේ මනස ඉන්නකම් ධාර්මිකව අධාර්මිකව ඒ දේවල් ළඟ තියාගෙන ලොකු කරගෙන බදාගෙන ඒකෙම ඉඳ දඟලන ප්‍රයත්න නිසා තමයි ඒ මාසෙ කවදාකවත් ලෝකේ සාධාරණව බලන්න බෑ. පේන්නේම අර Taman හදාගත්තට පටු තීරුව හරහාමයි. නමුත් ඇත්තටම අපිව සංසාරයට බඳින්නේ වස්තුකාම නිසා නෙවෙයි කෙලෙසකාම නිසා. කෙලෙසකාම කියලා කියන්නේ මේ වස්තුන් කෙරෙහි හැම වස්තුවම කියන්නේ සමහර වස්තු වලට අපි ඇදිලා යන ගතියක් තියෙනවා. ඒක ගිය ආත්මෙන් ගෙනාව එකක්. ඉතින් ඒකට අදාළ වස්තු ලැබුණාට පස්සේ ඒක පුදුමාකාර යකඩට කාන්දම ඇල්ලුවා වගේ ඒ වස්තුවට ඇදුනට පස්සේ මේ මිනිසයා අසරණයි අනාථයි ඒකේ දාස භාවයටපත් වෙනවා. ඒ නිසා මේ ක්ලේශකාම වස්තුකාම දෙකෙන් අන්ධ බාල පෘ탁ඥයා මේ වස්තුකාමයේ දුරු කිරීමට තමයි දන් දෙන්නේ. නමුත් කෙලෙස කාමයට කවදාවත් හානිය සිද්ධ වෙන්නේ නැහැ. ඒක ලද්දාපටම තිබුණු තාටම කියනවා. කොච්චර වස්තු කාම වස්තු දන් දුන්නත් වස්තු කාමයේ දුරු කරත් කෙලෙස් කාමයේ තට්ටුවක්වත් වෙන්නේ. ඒක එහෙමම තියෙනවා. විශේෂයෙන්ම මේ දන් දෙන වෙලාවේදී යම් ආකාරයක මේ තණ්හාමාන දිට්ඨි සහිතව දන් දෙනවා නම් දන් දීම නිසා කෙලෙසුත් ඇති කරගන්න ඉඩ තියෙනවා. අරයා දන් දෙන්නේ මම දන් දෙනවා. මම මගේ දාර මගේ දාහනේ බාර ගන්න එක සිල්වන්ත නැහැ. එහෙම නැත්නම් ඒ ඒ දාන වස්තුවට මේ මේ දේවල් කරනවා. ආදි වශයෙන් ඒ එව්වතිගේ අනවාර්යම අර ඇතුලේ තියෙන කෙලෙසකාමී නිසා වස්තුකාම දුරුවන් කරත් කොච්චර දෝ අර නිර්ූපද්‍රිතව කෙලෙසකාම දුර. ඉතින් නමුත් අර වස්තුකාමයේ හෝ දුරු කිරීමට කටයුතු කරන එක නොකර ඉන්නවට වැඩිය හොඳයි. කුසී කොටිම කියන හොරකම් කරනවට වැඩිය හොඳයි. වස්තුකාම දීලා දාන දාණය වස්තුකාම එහෙම නැත්නම් කරන්නේ හොරකම් කරන එකමයි. නිසා දාහනේ හොඳයි හොරකමට වැඩියි. නමුත් හොඳට මතක තියාගන්න ඕනේ මේ දාහනේ සඳහා අපි පාවිච්චි කරන්නේ දස දාන වස්තු. වශයෙන්ම වස්තු කාමයට වැටෙන. මේක පුංචි මොන්ටිසෝරි පන්ති අභ්‍යාසයක් විතරයි. ඒක දීලා දානකොට දීලා දානකොට Tamanට කිලේශ කාමයන් සම්බන්ධව රාග ద్వේෂ මෝහ කියන ක්ලේශ සම්බන්ධව වෙනදී බලුවොත් වැඩි වෙනවද අඩු වෙනවද කියන එක සම්පූර්ණ විරුද්ධ මාතෘකාවක්. නන්දුන කෙනාගේ කෙලෙස් ගාම අඩු වෙනවාමයි කියලා එහෙම මේ සහතිකයක් නැහැ. දැන් නුදුන්නයි කියලා කෙලෙස් ගාම වැඩි කියලා කියන්න බෑ. දැන් දෙනවයි කියලා කෙලෙස් ගාම අඩු නැයි කියන්නත් බෑ. කෙලෙස් තියෙනවා. ඒක නිසා සරුවචනාංශය සඳහන් කර තිනවා යානි චිත්‍රාණි යානි චිත්‍රාණි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස සේට්ටෝ. මේ ලෝකයේ විචිත්‍ර වස්තු කොච්චර තිබුණත් කියන ආශා කරන්නේ වස්තුකාමයට ගැළපෙන විචිත්‍ර වස්තු කොච්චර තිබ්බත් පුරුෂයා සංසාරට බඳින්නේ ආයති සංකල්ප වලට ඇති කැමැත්ත නිසා තමන්ගේ රුචි අරුචිකම් නිසා. ඒ රුචි අරුචිකම් අනුව තමයි ලෝකේ තියෙන දේවල් අපි සමහරක් මගේ කියනවා සමහරක් නෑ කියනවා සමහර රුචි කියනවා සමහර රුචි නෑයි කියලා කියනවා. ඒ වස්තු අපි දඩමීම කරගත්තට අපි අර ගිනාපු රුචි අරුචිකන් ටික නම් නිර්පද්ධිත නිර්පද්ධිතව ලෝකෙ දිගටම තියෙනවා සංකප්ප රාගෝ පිසස්ස සෙට්ටෝ මේ සංකල්ප තමන්ගේ රුචි අරුචිකන් ටික තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ තමන්ගේ ඇබ්බැහි මේක වෙනස් නොකර ඔර බාහිර වස්තු කොච්චර දුන්නත් ඒ මනුස්සයා ඒ ආපු හැටි තමයි යන්න වෙන්නේ ඒ නිසා අතෙත් දීරෝ විනීති ඡන්දා. ඒ ධීර පුරුෂයා වස්තුකාම කෙලෙසකාම දෙකම දන්න කෙනා වස්තුකාමයෙන් පොඩ්ඩක් පෙරහුරුවක් කරලා වස්තුකාම දීලා දාලා ඊට පස්සේ ක්ලේශකාමයේ සඳහා ඇති කාම ඡන්දය දුරු කිරීම සඳහා කටයුතු කරනවා නම් එහෙම කෙනාට කියනවා මහා ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් කියලා. දසදාන වස්තු දුන්න පමණින්ම ඒ කුසල ඡන්දය කාම ඡන්දය දුරු වෙන්නේ නැහැ. තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත ධීරෝ විනේති චණ්ඩං ලෝකයේ විචිත්‍ර ගතිය හැම තිබිච්චාවයි ඒ වස්තු මම දුන්නා වෙන්න පුළුවන් මට ලැබුණා වෙන්න පුළුවන් මම සුඛෝපභෝගී වස්තු වට කරගෙන ඉන්න පුළුවන් එහෙම නැත්නම් බොහෝමත්ම මේ සරල ජීවිතයක් ගත කරමින් ඉන්න පුළුවන් ඒකෙන් කිසි චත්මේ මනුෂයා කාමයේ තියෙන කෙනෙක්ද නැති කෙනෙක්ද අඩු වෙන කෙනෙක්ද නැති වෙන කෙනෙක් කියන්න බෑ ඒ බව දන්නා වූ ශ්‍රේෂ්ඨ පුරුෂයා ඒ කාම ඡන්දය දුරු කිරීම සඳහා පුළුවන් තරම් කටයුතු කරනවා ඒක අර දාණයෙන්ම හෝ මසුරුකමෙන් මනින්න බෑ. ඉතින් මේ නිසා දන් දෙන ඇත්තෝ ඒ දාණය කද උස්සගෙන ගියාට පස්සේ ඒ බණ කියන හාමුදුරුවෝ මේ යත්තන්න කියලා ආවෝ හොඳ හොඳ බබා හොඳට දානයක් දුන්නා හරි ෂෝක් කියලා කියලා දීලා කියන්න ඕනේ. හැබැයි තාම ණයක් බය ඇතුලේ. ඔය කෙරුවේ මේ වස්තුකාම සම්බන්ධයෙන් තමයි. ඒකත් හොරකම් කරනට වැඩි බොහොම හොඳයි. හැබැයි මේක ඇතුලේ ඉන්න ණය ගැන අල්ලන්න නම් ක්ලේශකාම කියලා જાතියක් තියෙනවා. ඒ ක්ලේශකාම පිළිබඳව ලාවට හරි. ද වැඩිට අත තිබ්බා කියන්න හරි. දානෙන් නම් කරන්න අමාරුයි. පළවෙනියෙන්ම ඒකට බහිනේ සීලෙන් තමයි. දානේ කියන එක ඉස්සර කාලේ හැදිරි කියනවා පහළ බාලාංශය. පහළ බාලාංශයේ ඉඳලා තමයි පළවෙනි ශ්‍රේණියට සමත් වෙන්න ඕන. දැන් නම් තියෙන ඊට කලින් මොන්ටිසෝරි තියෙනවා ප්‍රී ස්කූල් තියෙන ගොඩක් දේවල් තියෙනවා. කෙසේ නමුත් එකකින්වත් නම්බුකාර සාහිත්‍යයක් ලැබෙන්නේ පළවෙනි පන්තිර ගියා කියලා තමයි ඒක පළවෙනි පන්තිර නම් සුසුකම් තමයි. ඒ නිසා මේ වස්තුකාම ගෙවම් කරන එක හොඳයි. නමුත් එතකොට මේ වස්තුකාම පරිභෝග කරන සංඝයා ඒක බාර ගන්න කෙනෙකු යුතුයකමක් තියෙනවා. මේකේ කෙලේශ කාම කියලා යට වැඩ කරන එකක් තියෙනවා. ඒකට මේ දාණයෙන් නැත්නම් දාණය කියන බෙහෙතෙන් කෙලේශ කාම කියන රෝගේ දුරු කරන්න බෑ. ඒ සඳහා පළවෙනියෙන්ම රෝග ලක්ෂණ හෙල්ලුම් ගන්න පටන් අරගන්නේ සීලෙන් තමයි. ඒක නිසා දානයත් දානේ දීලා දීලා දීලා පුරුදු කරලා කරලා කරලා එයාට නිකන් සාමාන්‍ය කටේ වචනෙන් කියනවා දන් දෙනකොට සිල්වන්ත ඉඳගෙන සිල්වතෙකුට දන් දෙන්නේ කියලා. එතකොට ඒ මනුස්සයා නිකන් තේරෙන පටන් ගන්න මේක දිනන මොනවද ඕන තරතිරමගයක් තියෙනවා කියලා. නමුත් මේ සීලය කියලා කියන්නේම දානය කියලා කියන්නේ කලියුත් කිරීමක් වශයෙන් නැති බරි කෙනෙකුට ඉතිසුව සලකලා දෙන එක. සීලය කියලා කියන්නේ නොකලියුතු නොපනත්කම් නොකර සිටීම. දානය කෙලෙස කාමයට අත තිබ්බට සීලෙ කෙලින්ම අත තියන්නේ දානයේ වස්තු කාමයට අත තිබ්බට සීලෙ කෙලින්ම අත තියන්නේ කෙලෙස කාමයට තාම බරපතල විදිහට අපි ශික්ෂණයට සම්බන්ධ වෙනවා සීල ශික්ෂාවට හැබැයි දානයකට තරම් සත්‍ය පහක්වත් වියදම් යන්නේ කොහෙවත් යන්න ඕන කමකුත් නැහැ දෙපා දෙවෙනි පාර්ශවයක් අවශ්‍යත් නැහැ අන්න පුදුමාකාර කුසලයක් සිද්ධ වෙනවා නමුත් ලෝකේ දිහා බලනකොට බෞද්ධ ලෝකේ දිහා බලනකොට 100න් කී දෙනෙක් මේ නොමිලේ ලබාගත හැකි ශීලයක් ආරසා කිරීමේ අප්‍රමේය වූ අප්‍රමාණ වූ කුසල් භාගයක් සිද්ධ වෙනවා. දන් දෙනකොට හාමුදුරුවෝ මෙච්චර ගාණයි රුපියල් වලින් මෙච්චර ගාණයි බුරියානිද දුන්නේ ඉදියාපන්ද දුන්නේ කිය කියා නම් කියන්න පුළුවන්. ඒක නිසා ඒක ප්‍රමාණ කළා. සීලය බුදුරජාණන් සඳහන් කරන අප්පමේයයි මහා පරිමාණයි. නමුත් හොඳට බලන්න දානෙකට යන්න කිව්වොත් අපි කී දෙනෙක් නැගිටලා සම්මාදන් වෙන්න කැමති වෙයි. සීලයක් රකින්න පටන් අරගත්තොත් කී දෙනෙක් මොන තරම් කාරණා ඉදිරිපත් කරනවද ඒක නොකරන. මේකට තමයි කෙලස් කියන්නේ. කවුරක්වත් නැහැ මේකට බාධා කරන්නේ. මේකට සල්ලි නැහැ කියලා ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. කොහෙත් යන්න ඕනකමකුත් නැහැ. එකයි කරන්න තියෙන්නේ අනේ මගේ මේ ජීවිතයෙන්, මගේ මේ ආත්මයෙන්, මගේ වචනෙන්, මගේ ක්‍රියාවෙන්, මගේ හිතෙන් කාටවත් බයක් නොවේවා. මරණ බයක් නොවේවා, සතුන් මැරීමෙන් දුර වෙනවා. හොරකම් බයක් නොවේවා, හොරකම් කිරීම අතාරිනවා. කාමීත්‍යාචාරණ සහ කාමවස්තු අයිතිකාරයින්ට බයක් නැහැ. මගේ මම කාම මිත්‍යාචාරයට යන්නේ නැහැ. බොරුව, කේලම්, හිස් වචන, පරස වචන නැහැ. ඒක නිසා යම්ම වෙලාවක ඒ දානක ඉඳෝ මිනිස්සෙක් සීලයට ගොඩ වෙනකොට රාග ප්‍රහාණිය, දෝෂ ප්‍රහාණිය, මෝහ ප්‍රමාණේ බරපතල විදියේ උසස් වීමක් ලැබෙනවා. නමුත් සාමාන්‍ය බෞද්ධ අතර මේක කියන්න ගියොත් ඕනම කෙනෙක් කියන්නේ සිල් රකින්නක පෞද්ගලිකව ආත්මාර්ථකාමී වැඩක්. දානය කියලා කියන්නේ පරාර්ථය සලකලා කරන දෙයක්. නිසා දානය කරන විශාල පුළුල් මනසක් ඇති කෙනෙක් ආත්මාර්ථය එක්කන ওই පැත්තකට දාලා අපිට අතක් තියන සුදුරට පොරවන පැත්තකට බලාගෙන ඉන්නවා. ඒ අයගේ වැඩක් කරගන්න එක. දානය එහෙමද? බොහෝම වටිනවයි කියලා අනේ ඉතින් දෙයයන් පිළිදෙන්න හාමුදුරුවෝ ওই ටිකම කියනවා. පීකීලි වෙලා ඉතින් කියනවා මේ ඉල්ලුම සැපීම නීති නැත්තම් පන්සල් කරන්නත් බෑ. ඒක නිසා ඉතින් දායකයන්ට එහෙම හිත සන්තෝෂයෙන් විදියට පණ ටිකක් කියන්න ඕනේ කියලා. කියන්න නම් ඕනේ. ඒක නම් ඇත්ත තමයි. බුදුහාමුදුරුවෝ දාන කතා කරේ තියෙන්නේ. නමුත් අටුවාචාරින් වහන්සේලා නිකම් මේකට ඉඟියක් දෙනවා. සෙනසිට කියලා කියනවා මේ ධනති මනසකට බණක් කියනකොට දාන කතා, සීල කතා, සංඝ කතා, කාමානං ආදීනවා, ඕකාර සංකලේශප, සාමුක්කාංශික දේශනා කියලා පිළිවෙලට කියන්නේ. ඉස්සල්ලාම දාන කතාව කියන්නම කියලා කියනවා. ඒක බොහොමත්ම විචිත්‍රයි. ඒක අටුවාචාරින් වහන්සේලා පෙන්වන්නේ දාන කතාව ඇතෙකුට අඳනවා වගේ කියලා. ඇතාට ඇති වෙන්න අඳන්න පුළුවන් ගොඩක් ඉඩ තියෙනවනේ ඇඟේ. ඇත්තට වහන්න පුළුවන් මාස ගාණක්. කනට වෙනම දාත හැකි හොඳ වලට වෙනම දාන්න පුළුවන් දත් වලට දලවලට දාන්න පුළුවන් හුඟක් වැඩ දාන්න පුළුවන් ඒ නිසා ඇතාට ඇඬුවයි කියලා කියන්නේ මහා විචිත්‍ර වැඩක් ආලවට්ටම් කරනවා කියලා දාන කතාවේදී කරන්නේ ඇතාට අඳන එක ශීල කතාවේදී කරන්නේ අඳෝපු ඇතාගේ හොඬේ කපන එක වගේ කියලා කියලා ඊට පස්සේ ඉවරයි. ඇතාගේ හොඳේ කැපුවට පස්සේ ඒ ඇතාගේ ලස්සනක් නෑ. ඒ වගේ සීල කතාවට යනකොට මේ දානය කියලා කියන්නේ බොහොමත්ම ආරම්භක දෙයක් විතරයි. සීලෙන් තමයි ශික්ෂාව පටන් ගන්න. ඒකෙන් තමයි ඒ රාග, ద్వේෂ, මෝහ කියන තුනට වස්තුකාමේ අතහැරලා ක්ලේශකාමයට හේතු කරලා පොඩ්ඩක් හරි බලන්න පුළුවන් වෙන්නේ සීලයට සම්බන්ධ වෙනකොට. ඒ නිසා සරුවත් යන සඳහන් කළා තියෙනවා පාණාති පාතා බික්කවේ අරියස්ස විනවේ අග්ග දානම් මහා දානම් අග්ගඤ්ඤං රත්ත්‍ඤ්ඤං පෝසා වංසඤ්ඤං පෝරාණා සංකින්න අසංකින්න පුබ්බාන සංකීති නසංකී සම්ති අපපති කුට්ටේ ගමනේ බ්‍රාහ්මණේ විඤ්ඤුහි කිය. මහණෙනි මේ ආර්ය භූමියටපත් උනාට පස්සේ ඒ කෙනෙක් කවදාකවත් දානයක් ගැන කතා කරන්න යන්නේ එයා කවුරු හරි දෙන දෙයක් කාලා ජීවත් වෙන මිසක් අහිඟා කණේ කරන මිසක් දාන කතාවලට යන්නේ නැහැ. ඒ වෙනුවට එයා ආර්ය විනය දානයක් පවත්වන ඒ දාණයට කියනවා અભය දානය කියලා. එයා පොරොන්දුවක් ඇති කරනවා ඊට පස්සේ කද්දාකවත් ප්‍රාණියෙකුට දැක දැක දන දන කරදරයක් කරන්නේ. ඊට පස්සේ බුදුහාම කියනවා මේ ආර්ය විනයෙහි අභය දාණය අග්ග දානම් මහා දාන. ආර්යස විනයෙහි ආර්ය විනයේ අග්‍ර දාණයමයි සතුන් නොමැරීම ඒක කවදා ඒක ඉතාමත්ම පැරණි එකක් අග්‍රයි අග්‍රඥයි රත්ඥයි චිරරත් රත්ඥයි පෝරාණ බොහෝම පැරණි කතාවක් අසංකින්න මේකට වචනයක් හරහා කපා කතා කරන්න පුළුවන් බුදු කෙනෙක්වත් ලෝකේ පහළ වෙන්නේ නැහැ අසංකින්න පුබ්බා පෙර පහළච්ච බුදු කෙනෙක්වත් මේක මොනවාක්වත් කියලා නැහැ නසංකීයදී මේ ලෝකේ දැනටත් කවුරක් කතා කරන්න නසංකී ඉස්සන්ති මන්තර පහළ බුදු කෙනෙක්වත් මේකට කතා කරන්නේ අපපති කුට්ටේ ධමනේ බ්‍රාහ්මණේ විඤ්ඤුයි ලෝකේ ඉන්නව වෙන අන්‍ය තීර්ථක සමන බ්‍රාහ්මණයෙක්වත් මේ දානෙට වැඩිය සීලය උතුම් අබේ දාන දෙන තරම් වටින්නේ නැහැ කියන එක ඒකට වාද කරන්නේ නැහැ. ඒක දේවපුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා අපි අවුරුදු 100ක් ජීවත් වෙන සතෙක් ළඟ තියාගෙන කන්න දීලා බොන්න දීලා ඔක්කොම කරලා ඇඳුම් පැළඳුම් යාන වාහන ආරසාව දීලා අවුරුදු 100 ගියාට පස්සේ කිව්වොත් උඹ ළඟට එනකොට ඉතාමත්ම යමක් කරන්න බැරි අසන තත්වයේදී මමයි උඹට කන්න දුන්නේ. මමයි බොන්න දුන්නේ අරසාව දුන්නේ. ඒ නිසා මං ඔබ මරන. මට ඔබ අයිති. මම මරනවා කියලා කිව්වොත් ඒ සතාට පුළුවන්කමක් තියෙනවා නම් sannivedana කරන්න මට අවුරුදු 100ක් කන්න දුන්නා මට 100ක් අරසාව දුන්නා මට අධ්‍යාපන දුන්නයි කියලා මරන්න ඡන්ද දෙයිද කියලා. කොච්චර ඒ જાති දුන්නත් ඒ අබය බය නොදීමේ ඒකත් එක්ක මේක ගලපන්න බෑ. ඒ වාගේ මේ ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි මිනිසෙක් අපරාධයක් කරලා මරදඬට තීන්දුව වෙලා ඉඳද්දී සත්පුරුෂයෙක් ඇවිල්ලා අජුරංගේ වරයක් අරගෙන ඒ පුරුෂයා හම්බෙන්න ගිහිල්ලා ඒ මිනිසෙන් අහනවා දැන් ඔබ තව දවසකින් හරි දෙකකින් හරි තුනකින් හරි මරනවා. උඹ බුරියානි කන්න කැමතිද නැත්නම් චපාති කන්න කැමතිද උඹ කැමති මොන જાති දුරුට්ටු බොණ්ඩද මොන මක්තන බොණ්ඩද මොන කාම මිත්‍යාචාරද උඹට ඕනෙම දෙයක් මම දෙන්නම් කිව්වත් අර හෙට මැරෙන්න ඉන්න මනුස්සයට ඕකේ අර්ථයක් තියෙදි කියලා. බුරියන් කියවත් ඒ වෙලාවට යන්නේ බඩ යන එක තමයි. මරණ වෙලාදි වෙන්නේ ඇදගෙන යන්න වෙන්නේ වැලි කොට්ටයක් ඇදගෙන යන්න වගේලු අතර රියන් අට රියන් 18 රියන් කියලා එළියේදී කතා කරාට මරණ මේ පෝරකේට යනකොට වැලි කොට්ටයක් ඇදන් යනකොට වගේ හතර කොණෙන් වැක්කේනවා. නිසා මොනම කාම වස්තුවකවත් වටිනාකමක් නැහැ මරණ දඬුවම නියුණාට පස්සේ. ඉතින් අපිට කියන්න පුළුවන් වුණොත් ඒ සත්පුරුෂයාට උඹට මේ ඔක්කොගෙම ඕන දෙයක් ඕන ගාණක් දීලා දෙන්න පුළුවන්. උඹ ඒකද කැමති? උඹට අබේ දාන දෙනවද කියලා බත්තොත් දෙකේ හෙලෙත් ආඩුවක් තියෙයි කියලා. ඒසා ඕනම කෙනෙකුට මොන තරම් කණ්ඩ බොණ්ඩ මොන જાති දුන්නත් ඒ ඔක්කොම ඉවරයි. ඒ මනසට බයක් තිබු වෙලා. මරණ බය හොරකම් පිළිබඳ බය, කාමීත්‍යාචාර පිළිබඳ. ඒ නිසා අපි යම් වෙලාවක රාග ප්‍රහාණය, දෝෂ ප්‍රහාණය, මෝහ ප්‍රහාණය විදියට අනු සාක්ෂි කරගෙන අබේ දානේ කටයුතු කරනකොට ඉස්සල්ලාම වස්තු කාම පැත්තක තියේදී ක්ලේශ කාම සම්බන්ධව ඉස්සල්ලාම තමයි වග වෙන තැනට එන්න පටන් අරගන්නේ. ඒ නිසා එක චිත්තක්ෂණයක් එක චිත්තක්ෂණයක් දැක දැක දන දන සමාදන්ව සිල්පදයක් රකින්න නම් බුදුහාමුදුර සඳහන් කර තිනවා රැකෙන කුසලයේ දැනෙන කුසලයේ වැඩෙන කුසලයේ අප්‍රමාණයි. මොකද හේතුව ඒ චිත්තක්ෂණයේ ඒ පුද්ගලයා නිසා අභේ ලැබෙන සත්ත්ව ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බැරි නිසා. ඒක සමාදන් නොවි ඉන්න වෙලාවක ඕනම වෙලාවක සත්‍යක් මැරෙන්න ඉඩ තියෙනවා. කොයි එකා මැරෙයිද කියන්න බෑ. ඒ නිසා එක චිත්තක්ෂණයක් තමයි භාවනා සීලයක් සමාදන් වෙලා ඉන්නකොට ලැබෙන කුසලයේ ඒක නිසා මම හරි සන්තෝසයි කියන්නේ. භාවනා කරනකොට අපි පැයක් එක තැනක වාඩි වෙලා ඉන්නවා. අපි ක්‍රියාවක් කරන්නේ නැහැ. වචනයක් දොඩන්නේ නැහැ. මේ හැම චිත්තක්ෂණයකම සිල් දකිනවනේ. කාට හරි කියන්න පුළුවන් දේ වෙලාදී සමාදන් වෙලා තින්නවා සීලෙක 100ට 100ක්. කායික දුස්චරිත නැහැ වචී දුර මේ මදිද මේ තරම් කාම ලෝකයේ 100%ක්ම කාමයේ ගත කරද්දී අපි සමාදන් වෙලා සුදුරෙදි පොරවගෙන කය හොල්ලන්නේ නැතුව එක තැනකට වෙලා ඉන්නේ. කාය දුස්චරිත ඕනෙම නැහැ. වචනේ හොල්ලන්නේත් නැහැ. වචී දුස්චරිතත් නැහැ. මේක අපි සමාදන් වෙනවා. අනේ මට ධ්‍යාන ලැබුණේ නැහැ මට මාර්ගඵල ලැබුණේ නැහැ මට පළවෙනි ඥානෙ නැහැ මට සමතේ දන්නේත් නැහැ මම විපස්සනා දන්නේත් නැහැ මේ සෑම දෙයක්ම කරන්න හදනකට වටිනා චිත්තක්ෂණේ කෙලසෙන එක තමයි. නිසා භාවනා මධ්‍යස්ථානවල හිතියත් ඇති. ලොකු සංසීන කාලේ කිව්වේ උපාසක මහත්තයෝ බුදියන් ධරි ගමන්න කැලේකට යන්නේ. ඒක නෑ කාම කෝප කරන දේවල්. ඒකෙල්ල හොඳට ඇඳට හේත් වෙලා හුස්මක් අරන් කියනවා නිදාගෙන ඉඳලා නැගිටින්නත් හොඳ කැලේම තමයි. නැගිටිට පස්සේ පේන්න තියෙන කැලේ නම් ඉතියා වෙන ඊට පස්සේ බය වෙන දෙයක් නැහැ. නමුත් අපි කොච්චර ආසාවෙන්ද ඉන්නේ තමන්ගේ රාජධානියට ගිහිල්ලා තමන්ගේ විදෙට්ට ගිහිල්ලා අකුසල් ටික කනාගෙන කාගෙන නාට ගන්න ගහ ගන්නකම් ඇඟිලි ගණන් කර කර ඉන්නේ අනේ ගිහිල්ලා අරක ලබා ගන්න මේක ලබා ගන්න ප්‍රවෘත්ති ටිකක් අහන්න කයිවාරු ටිකක් එලින්ද කොච්චර දෝ බලහින්නද කියලා බැලුවොත් මේක පුද්ගල දෝෂයක් නෙවෙයි මේක තමයි කෙලස් කියන්නේ ඒක හොඳට තේරෙනවා මේ වගේ තැනකට එන්න ගියාම තියෙන බාධක ධර්ම තියා බලනකොට ඒ බාධක ධර්ම අපට පේන්නේ වස්තුකාම වශයෙන් මේ මේ වස්තු වලට කරන්න තියෙන යුතුයකම් දරුවන් වෙනුවෙන් වස්තු භෝග වෙනුවෙන් නමුත් බුදුහාමරකුණ ඒක නෙවෙයි ප්‍රශ්නේ කෙලෙස කාමයේ ප්‍රශ්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ Taman එක මගේ කියාගන්න සංකල්පෙට මේ පහඳි ඒකටයි මේ කඹරන්නේ ඒකටයි මේ දාස භාවයේ තියෙන නිසා චිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරෝ විනේති චන්දා ඒ ලෝකයේ තියෙන වස්තුකාමයන්ගේ විචිත්‍රකම එහෙම තිබිච්චා ඒක නෙවෙයි මම කෙලසන්නේ ආයුව පිළිබඳව තමයි තියෙන සංකල්ප ටික. ඒ නිසා ධීර පුරුෂයා මේ සංකල්ප ටික බලලා අපි මේ සංකල්ප වල දඩමීම කරගන්න තමන්ගේ දරුවා, තමන්ගේ වස්තුව, තමන්ගේ නෑදෑයෝ, තමන්ගේ ಜಾති, ආගම කොයි දේ දඩමීම කරගත්තත් ඒක අපි විහිං කරගන්න දෙයක් මිසක් සංකල්පේ තමයි ඒක තමයි මෙතන කෙලෙස් කාම කියලා කියන්නේ. අන්නේ කෙලෙස් කාම බරපතල හෙල්ලීමකට හේත් හෙල්ලෙනවා සීලයක් රකින්නකොටම. ඒ සීලයත් එnde end end end අදි සීලයක් වඩපත් කරගන්නයි කියලා. පංචශීල අටශීල ආදි වශයෙන් උසස් කරගෙන ඒ දානීය සීලයේ කියන මේ දෙකෙන් වස්තුකාම කෙලෙසකාම දෙක හොල්ලලා ගත්තේ නැත්නම් එව්වා දැඩි ලෙස හයි වෙලා තිනෝ නම් හොඳට මුල් ශක්තිමත් වෙච්ච ගහක රිකිලි කඩලා දැම්මා වගේ කඩන්න කඩන්න නැවත නැවත රිකිලි එනවා වගේ යතෝපි රුක්ඛෝ අනුපද්ද වේ දල්හි චින්දෝපි රුක්ඛං පුනරේව රූහති. හොඳට මුල් ශක්ති තියෙන ගහක මුල කැල කපලා දැම්මට මුල හානි වෙන්නේ නැති තාකල් ඒකේ අලුත් අලුත් අංකුර එන්නසේ. අපි කොච්චර කෙලෙස කාම වස්තු කෙලෙස කාමයට සම්බන්ධ දේවල් දීලා දැම්මයි කියලා කිව්වට මේක බෝරනවා. ඇතුලේ තියෙන වස්තු කාම දීලා දැම්මට ඒ කෙලෙස කාමයේ තියෙන තාකල් අර ගහ කතු කැපුවා වගේ එන්නේ එන්න අලුත් අලුත් අංකුර එන්න පටන් ගන්නවා. ඒ නිසා ගහ අයින් කරගත්තාට පස්සේ අපිට සිද්ධ වෙනවා අඩියට බහින්ද අන්න ඒක සඳහා පළවෙනිම ශික්ෂාව සීල ශික්ෂා. ඊට පස්සේ දාන සීල දෙක සම්පූර්ණ වෙච්ච මනුස්සයාට පමණක් ඒ කියන්නේ මේ වස්තුකාම ක්ලේශකාම කියන දෙකේ තියෙන මේ නාඩගම දැක්කට පස්සේ ඒ මනුස්සයා මේ වස්තුකාමයේ නෙවෙයි ප්‍රධාන දේ. ඒක අපි නියෝජනය කරන බාහිරෝපේ විතරයි. ක්ලේශකාමයේත් එක්ක වැඩ කරන්න ගියාම සීලෙක ඉඳලා සිල්පදයක් අරසා කරන්නම් තමන් අදිෂ්ඨාන කරගත්තට පස්සේ ඒක මේ දිගට කරගෙන යන්න බැරි මොකද ඇතුලේ තියෙනා වූ පරිඋත්ථාන කෙලෙස් අපි කොච්චර සුදුරු ධ්‍යානගෙන බාපණයක් පොරවගෙන වැඩි සුදු වැලි පොලෝක හිටියත් තරම් නොයන විදිය කෙලෙස් කාම ආසාව එන්නේ ඉඳ තියෙනවා හිතට. තරම් නොයන විදිහේ ද්වේෂය හිතට එන්නේ ඉඳ තියෙනවා. තරම් නොයන තරම් තමන්ට නොතරම් තරමේ මෝහය එන්නේ ඉඳ තියෙනවා. එහෙම නැත්නම් දෘෂ්ටිගත වෙන්නේ ඉඳ තියෙනවා. ඉතින් ඒකට තමයි තියෙනවා මේ සීල් රෙද්දට තරම්වත් නෑ මගේ ඇතුලේ හිතේ තියෙන නොසන්ඩාලකම්. අර ඉස්සර ඒ වෙනකොට තිබිච්ච සතුම් මරණ හොරකම් කරන කාමීත්‍යාචාරය කියන දේවල් ආචාර ධර්ම නිසා ඒක ආපු ගමන් කරපු ගමන් තව එකනේ දන්න. මේ පරිඋත්තාන කෙලෙසොල් තියෙන භයානකම තමයි ඒක ආවට වෙන කෙනෙක් දන්නේ. හැබැයි Tamanට නොදැනීත් බෑ. ආචාර ධර්ම හොල්ලන්නේ නෑ. ඇතුලෙන් තේනවා දැන් කාමේ තියෙනවා. ඇතුලෙන් තේනවා දැන් ව්‍යාපාදේ තියෙනවා කියලා. චීන මිද්ද උද්දච්ච කුච්චා විච්ඡා. දැන් අර වස්තුකාම පැත්තක දාලා ක්ලේශකාම වැඩ කරන එක නාගේ මේ සීලය රැකගන්න බැරි විදිහට, පවත්තගෙන යන්න බැරි විදිහට කැඩෙන්නේ මේ පරිඋත්ථාන මට්ටමට මතුවෙච්ච නීවරණ ධර්ම ටික කීකරු කරගන්න බැරි නිසා. ඒක අර දන් දෙනවා වගේ ලේසි නෑ. සිල් ලකින්නටත් වැඩිය අමාරුයි. ඉතින් ඒ නිසා එතෙන්දි ගියාට පස්සේ අපි කියනවා භාවනා කරනවායි කියලා. ඒක බුදුහාමර පහළ වෙන්නත් ඉස්සලා ලෝකෙ බොහෝම ජයට පිළිඅරන් තුන ඒක ඉතාමත්ම ශ්‍රේෂ්ඨ කාරණාවක් කියලා. භාවනා කරනවා. ඊට පස්සේ දැන් අපි මේ කතා කරන්නේ එහෙම පෙළඹිච්ච පිරිසක් එක. එහෙම පෙළඹිච්ච පිරිසක් දන්නවා කොච්චර අමාරුද ඒ ගත්ත මූල කර්මස්ථානයේ නැත්නම් රාග ద్వේෂ මෝහ දුරු කිරීමට බරගලක් ඔසවන්න වාංගු කරන්න ගලක් ගන්නවනේ. අන්න ඒ වගේ ගත්ත මේ මූල කර්මස්ථානයේ ඉදිරියට පවත්නවා කියන එක කොච්චර දුෂ්කරද කියන එක තේරෙනවා ඒ තරමටම මේ පංච නීවරණ ධර්ම මූදායින්ට ගියාට පස්සේ මූද රැළ ගහනවා වගේ දිගටෝම අතෝරක් නැතුව මේ රැළ ගන්න. ඉතින් ඒ නිසා අපිට පේනවා නිකන් හුලං වදිත් තැනක පත්තු කර පාන් දැල්ලක් වගේ මේ හිත එකලස් කරන්න බෑ. මේවට තමයි කෙලස් කියලා කියන්නේ. මේවට කියනවා මධ්‍යම ප්‍රමාණය කෙලස් කියලා. මෙන්න මේ මධ්‍යම ප්‍රමාණය කෙලස් වල වැඩේදී තමයි අද මේ භාවනා ලෝකයේ කියන එක හැදිලා තියෙන්නේ. ඒකට මූලික සුසුකම් තමයි දානීය ශීලය. එතෙන් ආවට පස්සේ එන අයගෙන් 99ක් හැලෙනවා. මොකද හේතුව මේ සටන ප්‍රකාශයට දියත් කරපු ගමන් ඒක ඒ අදිෂ්ඨානේ පවත්වාගෙන යන්න බෑ. ඒ තරමටම මේ කෙලෙස් අපිව නිකන් සුනාමියට යට කෙරුවා වගේ මහා ලැබුගින්නකට යට කෙරුවා වගේ එහෙම නැත්නම් මහා ජල කඳකට යට කෙරුවා වගේ ගසාගෙන යනවා පැවිද්දෙකුට තියෙන ඔය එක එක බය හතරක් ගැන කතා කරලා තියෙනවා ඒකදී ඔය කාමරාගයට තියෙන ආශාව නිසා පැවිද්දක් භ්‍රමචර්ය ජීවිතයක් ඉතාමත්ම මෙතනදී එක කාරණාවක් හොඳට මතක තියානින්ද කිසිම ආගමක Brahmacharya කතා කරන්නේ. මොකද ආගම් ශාස්ත්‍රුන්ටවත් බැරි වුණා එක කරගන්න. ਸਰවචන් වහන්සේ පුදුමාකාර විදිහට පෘථග්ජනයට පවා Brahmacharya කනුනද අනුදන්නව දාලා තියෙනවා. පෘථග්ජනයකට පවා අනුදන්නව දාලා තියෙනවා. Brahmacharya රැක්ක හැකි ඒක සඳහා උත්සාහ කරමන් ඒක Brahma ජීවිතයක් කියලා. භ්‍රමචරි කියලා කියන්නේම මනුෂ්‍යයන් අතර ඒක ඊට ඉස්සර තිබුණු උසස්ම ජීවිතේ නෑ දෙවන්නේක් එක්ක සම්බන්ධයක්. දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එක්ක කළ යුතු දිය කිසිම කුමාර කළ යුතු ඒ ග්‍රාම්‍ය ධර්මයෙන් වෙන් වෙනවා. මේක වෙන ආගම කෙනෙකුට හිතා ගන්න බෑ. ඒක නිසා බුද්ධ ශාසනය පැවිද්දයි අනිත්‍යංග වල තියෙන පැවිද්දයි පූජක පූජ්‍ය වෙනස උගෝදෙනේ කඳුරන්නේ. ඒකේම කිසිම වෙනසක් නැහැ. ඒකේ තියෙන සාමාන්‍ය අර ලෝගෝ දාගන්න එක විතරයි. මේකේම නෙමෙයි මේක හරියට සුපටිපන්න ගතිය තියෙනවා නම් ඇත්තටම අර අපි කලින් කියාපු විදිහට මේ පැවිදි වෙලා පර්මාණකම හරියට කරනවා නම් ඒ සුපටි ගන්න ගතිය කියලා කියන්නේ ඔය මේ මේ දවල් මිගියල් රෑ දානියෙල් වැඩක් නෙවෙයි දානේ වගේ එකක් නෙවෙයි සීලිය වගේ එකක් නෙවෙයි සම්පූර්ණ භ්‍රමචර්ය ජීවිතයක් ගත කරන්න ඕනේ මට හොඳට මතකයි මම අර පැවිදි වෙන්න ඉන්න වෙලාවේ ඒ සුබෝදාරාමයට යනකොට ඒ අම්පිටිය රාහුල ස්වාමීන් වහන්සේ දැහන්ත වයස හොඳට වයසයි ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා මාත්‍යෝ මහානකමෙන් රහත් වෙන්න ඕනේ මහානකම කරන්නත් රහත් වෙලා ඉන්න ඕනේ කියලා. ඒ ලේසි නෑ. ඒ ඒ මට්ටම පවත්නවා කියන එක ලේසි නෑ. මොකද ඒ තරම්ම මේ බාධක ධර්ම කෙලෙස් ඒ ඔක්කොමත් තියෙදි මේ සම්පූර්ණ කාම ලෝකේ මොනම දෙයකින්වත් හවු අරණක් නැහැ. එමෙ ඉඳගෙන මේක නඩත්තු කරනවා කියන එක ඒ නිසා ඒක වඳින්න වටිනවා. නිසා යම් කිසි කෙනෙක් ඒ සඳහා උත්සාහයක්වත් කරනවා නම් උන තේරෙන පටන් අර ගන්නවා අපි මේ කාමයට දායකම් කරද්දී කාමයට පහඳිද්දී කාමයට බැලමේවරකම් කරද්දී අර රජ කෙනෙක් මෙහා දාසියෙක් ආදී වශයෙන් කාම ලෝකේ තාරාතිරම් මැනගෙන හිටියට කවදා හෝ මේක මාර බල වේගයක් වශයෙන් තේරුම් ගන්න. දසමාර සීනාවේ පළවෙනි සීනාව ක්ලේශය බව තේරුම් ගන්න. ඒක වෙන් වෙන්න කටයුතු කරපු දවසේ තමයි මනුස්ස මනසක තියෙන උප්පරීම ශක්තිය ක්‍රියාත්මක කරලා උපරීම ශික්ෂාව ක්‍රියාත්මක කරලා ඒක නඩත්තු කරන්නේ. ඒකෙදි මේ පරිඋත්ථාන වට්ටමේ තියෙන කාමච්ඡන්දය හෝ බුද්ධුම විදියට පරිලහ දාහ ඇති කරනවා. ඉතින් ඒ නිසා භ්‍රමචර්ය ජීවිතයක් කල්පනා කරනවා කියලා කියන්නේ හිතා ගන්න බැරි දෙයක්. ඒ නිසා අපි ඔය తాවකාලිකව භාවනා ජීවිතයකට ආවට පස්සේ ඒ ගත කරන කාලයේදී අපි පුළුවන් තරම් ඊට කිට්ටුවකටවත් යන කාරණා කරගෙන ඒක සුද්ධ වශයෙන් රැකගෙන ජීවත් වෙනවා. ජීවත් වුණාට පස්සේ අපිට নানা ආකාරයෙන් මේක කරගෙන යන්න බැරි වෙන්නේ දැන හොන දැන කාමර වගේ තමයි. ඒ නන්ද හාමුදුරුවෝ ਸਰවචනාසී ඉන්න කාලේ හෙට ජනපද කල්යාණිත් එක්ක විවාහ වෙනවයි කියලා හෙට ඒගෙට ගෙවදිනවයි කියලා හෙට යෝරජකම හම්බ වෙනවයි කියලා රටට ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කරගෙන ඉන්නවා. ඉතින් බොහෝම ජයට උත්සව ශ්‍රීයතියේ. දැන් හෙට මේ කටයුත්තේදී අද දවල් දාන්න බුදුහාමුදුරු අර හෙට ගෙවදින්න තියෙන ගේ පින්න පාතයන්. ඉතින් ඒ වෙලාවේ ජනපද කල්යාණේ නන්ද කුමාරයයි ප්‍රේමාලිංගනක හිටියයි කියලා තමයි කියන්නේ නිකන් සාහිත්‍යකාරයෝ. නෝ බුදුහාමුදුරගෙට ආවට පස්සේ දොරටු බාලයට දරා ගන්න බැරි වෙනවා. ඔයාගෙන ගිහින් නන්ද හාමුදුරට දොරටු තට්ටු කරනවා නන්ද නන්ද කුමාරයා. නන්ද කුමාරයා දන්නව කවදාකවත් එසේ මෙසේ පණිවිඩයක් නැතුව මේ ජනපද කල්යාණිත කිනකොට දොරටු තට්ටු කරන්නේ නැහැ කියලා. ගිහිල්ලා කියන බුදුහාමුදුර වැඩියයි. එතකොට ජනපද කල්යාණිත කියනවලු මම ඉක්මනට ගිහිල්ලා බුදුහාමරට පින්නපත් ටිකක් බෙදලා එන්නම් කියලා පොට්ටුවක් තියෙනවා. ජනපද ගන්න පොට්ටුව කියලා යන්න හනකොට ජනපද කල්යන්නේ කියනවලු මේ පොට්ටුව වේලෙන් ඉස්සලා එන්න ඕනේ ආපු ගමන් කිසිකක් දෙන්න කියලා. ඉතින් නන්ද කුමාරයා යන්නේ බුදුමාකාර ආශාවකින් මේ පොට්ටුව වේලෙන් ඉස්සලා එන්න. අනේ බුදුහාමරෝ ගිහිල්ලා පාත්‍රය ගත්තට පස්සේ උන්වහන්සේ පාත්‍රය ගන්න තු ඉස්සරහින් යනවා. දැන් නන්ද හාමුදුරගේ පස්සට කකුලයි ඉස්සරහට කකුලයි. දැන් මොනවක්වත් කරන්න බෑයි Tamange මේ නන්ද කුමාරය කියන්නේ කිසා මේ මේ ප්‍රජාපති ගෝතමිගේ දරුවා. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මහා මායාව. මේ දෙන අක්කයි නංගි. ඒක නිසා බේරන්නත් බෑ දැන් ඉතින් බුදුහාමුදුරුවෝ. යනකොට ජනපද කල්යනා ඇලි කියනවා ගියත් හිමිනි වහා එන්න කියලා ජනෙලෙන් කියනවා. ඉතින් ජායචි අනන්ත කුමාරය ඉස්සරහට දෙන පය අප්පය පාසා බුදුමාකාර වෙහසක් තියෙනවා. ඒ වගේ තමයි භාවනා මධ්‍යස්ථාන වලටත් එනවා කට්ටිය මාසයක් ඉන්නම් සුමානයක් ඉන්නම් අනේ වරුවෙන් ගෙදර යනවා. ඉතින් පාවොක්සයිඩ් එක අහනවලු ඒ ඉන්නකොට ඇයි එන්නේ ඉස්සලා පොට්ටුවක් කියලාද ඒක වෙලෙන් ඉස්සලා එන්නේ කියලා කියලා. පොට්ටුව වෙලෙන් ඉස්සලා ගෙදර යන තමයි යා මේක කියන හැටි තමයි ලස්සන. කවුරු හරි આવොත් ඇයි ගෙදර යන්නේ කියලා අම්මා දෙන කාරණා නිකන්වත් ජනපද කල්ලේ නමවත් කියන්නේ. පොට්ටුවක නමක්වත් කියන්නේ කාමෙම තමයි. හරියට නාස්ලනෝ දාගත්ත ගොනා ඒ නාස්ලුණෙන් අදිනකොට ගොනා කොච්චර ශක්තිමත් වුණත් කරන්න දෙයක් නැහැ. ඇදලා එන්න ඕන. ඒ වගේ හැම වෙලාවෙදිම නහය විදලා තියෙනවා. ඒ නිසා අපි දඟලන හැම දඟලිල්ලක්ම කාමයේ සඳහාමයි දක්වන්නේ. මේක දැක ගන්න, මේක දැනගන්න පුළුවන් වෙන්නේ කොයි වෙලාවක හරි ඒ අර සීලයක් රැකලා විතර නෙවෙයි. භාවනාවට ගිහිල්ලා හොඳට වාඩි වෙලා අනේ මට මේ දෝෂ ප්‍රහාණය පිණිස නැත්නම් රාග ප්‍රහාණය පිණිස සුපටිපන්න භාවයේ පිණිස මගේ හිත එක තප්පර 10ක් එක විනාඩි 10ක් මේ අරමුණේ පවතිවා කිව්වට පස්සේ මේකට ගලාගෙන ඉන්න රාග අරමුණ. රාගේ රාගේ මුලාවෙම නෙවෙයි ඉන්නේ নানা ප්‍රාරමුණෙන් එනවා. ආනේම ආවට පස්සේ තේරෙනවා මේ විදිහට අපි දානයක් සීපත් කරලා සීලයක් සමාදන් වෙලා බුද්ධ ධම්ම සංග තීත්‍ය කරලා ජීවිත කාය පූජා කරලා වාඩි වෙලා ආනාපානට හෝ අරමුණට දාලා මෙහෙම හිටපන් කියනකොට මෙහෙමනම් ඔක්කොම බය වෙලා ලෙඩ වෙලා වයසට ගිහිල්ලා මරණ චිත්තක්ෂණේ මොන જાති ගිනි කෙලි සෙල්ලම් එයිද කොයි එක එනකොට පණ යයිද කොයි අතට යයිද තියෙයිද හවුහරණක් ඒ වෙලාවේ මෙච්චර මේ ලස්සනට කටයුතු කරන වෙලාවේදී අපිට මේ මෙච්චර නිදිගත් ගමක් මහා ගම් වතුරට ගසාගෙන යනවා වගේ යන වෙලාවේදී මරණ චිත්තක්ෂණයක හොඳටම වයසට ගිහිලා මල මූයේ වැටිලා ඉන්න වෙලාවක එහෙම නැත්නම් වයස නිසා ලෙඩ නිසා ඊට පස්සේ මරණාසන්න වෙන වෙලාවේදී මොන වගේ වෙයිද මේ නිසයි සරුවචනන්සේ සඳහන් කරන මේ කාමයාගේ ආධිනව දැනගෙන 100%ක් කාමය අයින් කරන්න එපා සුළු වේලාවක් ඕ ඒකට සුදුසු දාන ශීලයෙන් ආදී වෙලා මේක ප්‍රයත්නයක් විදිහට කරලා බලන්න සාර්ථක වුණා නම් එක වෙනම කතාවක් ඒ වුණත් සුපටිපන්න භාව විශාල ලකුණක් තමයි අඩු ගානේ සඳහා ගන්න ප්‍රයත්න. එහෙම ප්‍රයත්න කරන වෙලාව අපි හිතමු එක චිත්තක්ෂණයකට එක චිත්තක්ෂණයකට ආශ්වාස කරනලදී ආශ්වාසය දැක්කා. ආශ්වාසය මෙනෙහි කරා. ප්‍රශ්වාසය කරනලදී ප්‍රශ්වාසය මෙනෙහි ප්‍රශ්වාසය වශයෙන් දකින්න පුළුවන් වුණා. ඒ වගේම ඊගාවට එන ආශ්වාස ඊගාටෙන් ප්‍රශ්වාසය කියලා. මෙහෙම දැක්කන යන එකම චිත්තක්ෂණයක මූල කර්මස්ථානට හිත දාලා මේ මම ඉන්නේ ආශ්වාසයේ මේක ප්‍රශ්වාසයේ නෙවෙයි. මේ සාධ්‍යයක් නෙවෙයි. මේක වේදනාවක් නෙවෙයි. මේක හිතවිල්ලක් නෙවෙයි. මේක ආස්වාසයමයි කියලා දන්නවනම් ඒ චිත්තක්ෂණය විමසන නුවණට ලක් කරලා බැලුවොත් ඒ චිත්තක්ෂණ කිසිම රාගයක් තියෙන්න බෑ. ඒ චිත්තක්ෂණ කිසිම දෝෂයක් තියෙන්න බෑ. ඒ චිත්තක්ෂණ කිසිම මෝහයක් තියෙන්න බෑ. නමුත් ඒ විමසන නුවණ ඒ චිත්තක්ෂණේ හිටින්නේ නෑ. විමසුන්න ඕන පහළ වෙන්නම් ඒ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් තොර. එනතන් ආස්වාසය ආස්වාසයෙන් ප්‍රසවාසය ප්‍රසවාසයෙන් පවතින චිත්තක්ෂණ වීදියක්ම යන්න ඕනේ. එතකොට තමයි මේ පුදුරටේක බුද්ධිය ලැබෙන්නේ. ඒක විමසුම් විමසල බලන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ. ඒ නිසා පළවෙනි චිත්තක්ෂණේ පවා රාගෙන්, ద్వේෂයෙන්, මොහෙන් දුරුගතිය තියෙනවා. නමුත් මේ බුදුරට ඒක දැනෙන්න, ඒක බුද්ධිය සින්න වෙන්න, ඒක ඇඟෙන්න, ඒකේ ටික වේලාවක් පවතිනවා. ආනේ පවතිනකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේ ආස්වාසයත් එක්ක ප්‍රසවාසයත් එක්ක ඉන්නකොට අපි යම් පමනකට සතියෙන් ආස්වාද ප්‍රසවාස දෙක රකින්නවද ඒහා සමාන ධර්ම වේගයකින් තමන්ගේ චිත්ත ප්‍රවෘත්ති රාගෙන් ద్వේෂෙන් මොහෙන් අරසක එනිසා සීලයේදී විචික්‍රම කෙලස් මට්ටමේ අපි බය නොදීම නිසා අභය දීම නිසා අපිට බය නැති ගතිය ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන නීතියට අනුව සිල් රකින්න කෙනාට බය නැතිකම මාර්ගයෙන් යම් අරසාවක් ලැබෙනවා. නමුත් සීලේ එහාට ගිල සමාධි භාවනා කරලා එක චිත්තක්ෂණයක හෝ බුද්ධියක් සහිතව තමන් තමන්ගේ චිත්ත ප්‍රවෘත්තිය ආස්වාස ප්‍රසවාසයත් එක්ක හෝ මූල කර්මස්ථානත් එක්ක සත්‍ය බැම්ම බැම්මන දැම්මන සත්‍ය ආරක්ෂාව දුන්නු නම් ධර්මයේ අපිට ආපිට ඒ රාග දෝෂ මොහ නැති අරසවතේ මේක යදලා ගන්න බෑ මේක පිංකම් කරලා ගන්න බෑ මේක ගුරු හාමුදුරන්ගෙන් අරගන්නත් බෑ මේක ලැබුවට පස්සේ වෙන කෙනෙකුට දෙන්නත් බෑ මේක අනිවාර්යයෙන්ම ප්‍රත්‍යක්ෂම කළ යුතුයි ඒක නිසා ධර්මාරක්ෂාව ඕනේ නම් ඒක ධර්මයේ රකින්නවා මිස වෙන බොරු යෑදිලි මේව නැත්තම් මේ හැවිලි බෝධි පූජා මොකකින්වත් ඔය කියන අරස වෙන්නේ ඒ නිසා අදහන් ඕන අපි සුපටිපන්නයි කියලා කියන්නේ සියන්නිකාය හරි රාමඤ්ඤනිකාය හරි පැවිදි වෙච්ච එක නෙවෙයි එහෙම නැත්නම් උපසම්පදාවද සාමාන්‍ය දස සීලුණාද කියන එක නෙවෙයි මේ චිත්තක්ෂණය මගේ හිත අරමුණේ තිබ්බයි ඊගාව චිත්තක්ෂණයේ තේ අරමුණෙම තියේ කියලා මට විශ්වාසයක් තියෙනවා නම් තමන්න කියන්න පුළුවන් සත්‍ය ආරක්ෂාව තියෙනවා. සත්‍ය ආරක්ෂාව තියෙනවා නම් අපිට තමයි දැනගන්න පුළුවන් මධ්‍යම ප්‍රමාණයේ රාගය එහෙම නැත්නම් පරිඋත්ථාන මට්ටමේ රාගය, නීවරණ මට්ටමේ තියෙන රාගය කෙලෙසේ දැන් දුරු වීම නිසා මගේ චිත්ත ප්‍රවෘත්තිය සංසාරයක මොහතකට හරි සුපටිපන්න වුණා. පිරිසිදු වුණා. ඒක ඉස්සල්ලාම වැටෙන්නේ Tamanda බං. බුදුහාමුදුරුවෝ හිටියනම් උන්වහන්සේගේ ආශානුසය ඥාණයට වැටෙනවා. ඉන් මේ පිට කිසිම කෙනෙකුට දන්නේ නැහැ. මේ මනුස්සයා දැන් ඉන්නේ මූල කර්මස්ථානද නැද්ද කියලා. නමුත් මේ මනුස්සයාට දැනගැනීමේ ශක්තිය තියෙන නිසා මේ මනුස්සයාට මනුස්සයයි කියලා කියනවා. තිරසෙනෙකුට කවදාකවත් මේක ගන්න බෑ. තිරසෙනෙකුට මේක කියලා දෙන්නත් බෑ. ඒක නිසා අඩු ගන්න එක චිත්තක්ෂණයක් අරමුණක පවත්වාගෙන යන්න පුළුවන් නම් මහා ලොකු දේවල් නැති වුණාට ඒක අගය කිරීමෙන් තමගේ සුපටිපන්න ගුණයට ඒ කියන්නේ මෙතෙක් දන් දීපු ගුණයට මෙතෙක් සිල් රැක ගුණයට මෙතෙක් භාවනා කරපු ගුණයට ඔක්කොම කොට බැලඳීලක් සිද්ධ වෙනවා මේ තමන්ගේම මේ ගුණය අඳුනගන්න. ඒක අත්‍යවශ්‍යයි. ඒක නැත්තම් අපිට ගැම්මක් එන්නේ. ඒක නැත්තම් ඉස්සරහට යන්නත් බෑ මේ ගමනේ. ඒක කායිවත් අහන්නත් එපා. කමඨාන් සුද්ධ කරනකොට පෙන්ලා දෙන්නේ කණ්ණාඩි අතට දීලා හොඳට බලන්න ආස්වාසි කරන වෙලාවේදී ආස්වාසි කියලා මෙනෙහි කර ගන්න තරම් නිර්වෘල් ගතියක් හිතේ තියෙනවා. ඒක ප්‍රස්වාසය නෙවෙයි වේදනාවක් හිතවිල්ලක් නෙවෙයි මේ ආස්වාසයේ මේ මේ ලක්ෂණ ටික මට තිබුණා. ප්‍රස්වාසයේ නොවෙන්න මෙන්න මේ සාක්ෂි තිබුණා කියලා ඒක අත්දකින්නවනම් ඒක තමයි කියන්නේ රාගද්වේෂ මෝහ ඒ චිත්තක්ෂණේ ප්‍රහාණය කරනවා. ඊට පස්සේ ඒක ආස්වාසයේ නැති වුණාට ඊගාට එන ප්‍රස්වාසයට අර වාගේම සාදර වෙනවා. ධර්ම ගෞරවයෙන් යුක්තව ප්‍රසවාසයේ බලලා මේ ප්‍රසවාසය කියලා දැනගෙන කලකොල වෙන්නේ නැතුව මේ ආස්වාසේ නොතිබිච්ච මේ ප්‍රසවාසයට පමණක් ආවෙනකෝ මේ මේ ලකුණු ටික තියෙනවා කියලා දැනගත්තා නම් ඒ බුදුම භාවනා ක්‍රමෙදි කියන්නේ භාවනා 50ක් වැඩ ඉවරයි මේ මේ ටික හරියට කරලා ඒ දේ තමන් දැනගන්නා විතරක් නෙවෙයි සපේලා කාටද කියන්න පුළුවන්. ඉතින් මේ මනසට ඒක දිගේම කියකි එයාට යම් කිසි වෙලාවක භාවනා කරනකොට සද්දයක් ඇහෙනවා. ඉතින් මේ සද්දයක් ඇහිච්ච බව දන්නවා. මේ සද්දය ආවට පස්සේ ඒකට මන ආපුණාද, අමන ආපුණාද, සද්දේ වැඩි වුණාද, අඩු වුණාද කියලා හොඳටම Taman ඒක විමසන උනට ලක් කරා නම් මේ වෙලාවේ ආස්වාස ප්‍රසවාස බැලුවේ නැහැ කියලා කිසිම හානියක් වෙන්නේ නැහැ. ඇති වෙච්ච සද්දේ මේ මේ දේවල් මගේ හිතට කරා. ඊට පස්සේ ආය ආස්වාස ප්‍රසවාසට ආවත් සද්ද දිගේ ගියත් ඒ වේදනාවත් දිගේ ගියත් හිතවිල්ලත් දිගේ ගියත් මේ සමාධිය නැති වුණාට සතිය තියෙනවනම් ඒක ඒකාන්ත Tamanට සාහිතියක් ලබා දෙනවා චිත්ත ප්‍රවෘත්ති අරසයි චිත්ත ප්‍රවෘත්ති රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් අරසයි මේක මං හිතන්නේ ලක්ෂ වාරයක් කිව්වත් එක්කෝ මේක අදහන්නේ නැහැ එහෙම නැත්නම් මේ වෙලාවේදී निराවුල්කම නැහැ ඒක නිසා බලාපොරොත්තු වෙන ආනාපානට ගියාට පස්සේ කිසිම හොයල හොල්මනක් නැතුව දිගටම ආනාපාන තියෙන්න ඕනෑ කියන එකයි භාවනාව කියන්නේ. එහෙම නැත්නම් සද්දයක් ආපු වෙලාවක සතිය කැඩෙනවාමයි කියන අදහසක් හිතේ තියෙනවා. හිතවිල්ලක් ආපම සතිය කැඩෙනවාමයි කියලා. එම් පටන් ගත්තනම් කමක් නැහැ. නමුත් මතක තියානින්ද මේ සති ධර්මයත් එක්ක බලනකොට කෙලස් ඉතාමත්ම දුර්වලයි. සතිය නැමැති මේ ප්‍රබල ආයුධය අතර ගත්තට පස්සේ කෙලස් කියලා කියන්නේ කඩුවක් අතර ගත්ත මිනිහට අලකොල ලැන්දක් ඇති ගන්නවා. වළංකාරයා සුමානික වැඩ කෙරුවට පොලුකාරයාට වරුවයි තියෙන්නේ කුඩු කරන්නේ. බින්දගෙන බින්දගෙන යන එකයි තියෙන්නේ. බින්දින්න බැරි මොකද මේ කෙලෙස් අදහන නිසා. දෙන කෙලෙසියට බුද්ධමාකාර වටිනාකමක් දීලා අම්බෝ මගේ හිතට රාගය ආවා, ද්වේෂය ආවා, මොහය ආවා කියලා ප්‍රධාන අමුත්තාව වගේ රාගෙට තමයි සලකන්නේ. මේ සතියට නොසලකන. මුදේ ඕනේ රාගයත් තිබිච්චා, ද්වේෂයත් තිබිච්චා, මොහයත් තිබිච්චා. ඒකේ ඒ බව දන්නේවා සතිය තියෙන නිසා. ආනේ ඒක ප්‍රකාශ කරපු දවසේ මට රාගය ආවෝ. මම රාගය ආවා වෙන්න දන්නේ අද දන්න මොකද? මම සතියෙන් හිටපු නිසා. ඊට පස්සේ ආවේ ආයේ සතිය ආරමුණටද නැද්ද නැත්නම් ද්වේෂයකටද අන්න ඒ කතා ප්‍රවෘත්ති කියන්න නම් අනිවාර්යයෙන්ම සතිය ආරසාවක් ඒ නිසා මේ පිරිත්තහලා පරිත්‍ය නැත්නම් ආරසාව සලකනවට වැඩිය මේ සති ධර්මයේ තුල සතිය ඇත්තටම කියනවා ආරක්ක පච්චපට්ඨානා කියලා සතිය තියෙනකොට තමයි තේරෙන්නේ ආරසාව වැටේ මේ කෙලස් ප්‍රහණයෙන් తాවකාලිකව සංසිඳුණා කියලා මෙන්න මේක ප්‍රකාශ කරන දවස මේක සමාදන් වෙන දවසේ මේ කමඨාන සුද්ධ කරගන්න දවස ආවට පස්සේ තමයි තේරේ සංසාරේ පුරාවට මේ මෝහ පටල මේ කෙලෙස් පටල තිබුණාට ඒ වළංකාරයේ සුමානෙක් වැඩ පුළුකාරයට වරුවයි කිව්ව වගේ සතිය මතුවෙනකොට ඒ සංසාරේ පුරාට තිබුණු කෙලෙස් කපනවා. කපනවා කියල කියන ශීර්ෂයක් අයින් කරනවා නෙවෙයි. මේක ඇතුලේ මේ සතිය වඩන්න පුළුවන් ශක්තිය, Taman තුළ සතිය වඩන්න පුළුවන් ශක්තිය මේ ලෝකෙන් Tamanගෙන් දුරුවන් කරන්න පුළුවන් කිසිම බලවේගයක් ලෝකේ නැහැ. ඊගාව චිත්තක්ෂණේ මං සතිමත් වෙනවා කියන බලය Tamanගෙන් අයින් කරන්න. තත්ත සතිමත් වෙන්න දෙන්නේ නැහැ කියන්නේ. මොන්නම අධිකාරී ශක්තියක්වත් ලෝකේ නැහැ. ඒ වගේම සත්‍ය කායමත් ඉල්ලලා ගන්න දෙයක්වත් නෙවෙයි. කායිමත් ආශිර්වාදිකුත් නෙවෙයි. මෙන්න මේ සතිය මගෙන් බැහැර කරන්න තරම් జగතේ මේ ලෝකේ නෑ කියලා තේරුම් අරගෙන ඒකට සමාදන් වෙච්ච දවසේ අනේ පුදුමාකාර සාක්‍ය සිංහ ගතියක් හිතට එන්න පටන් ගන්නවා. පසුකාලීන යුගයේදී ඇතිවෙච්ච වැරද්දක් වෙන්න ඇති මේ සතිය කියන්නේ සෝබන චෛතසිකයක්. ඒක නිසා කෙලස් තියෙන තැන් වල සතිය තියෙන්න බෑ වගේ කියලා හරි පුදුමාකාර විදිහේ නීති වගේක් පනවගෙන සත්‍ය අව탁සිරු කරලා. නමුත් নিকකමට මතක තියාගන්න මේ සමිද්දි සූත්‍රයේ හෝ කිම්මූලක සූත්‍රයේ හෝ කියන සූත්‍ර දෙකෙම ඥානන්ද ස්වාමීන්සේ කර නිවන නිවිමෙති මතක් කරලා දුන්නා. අපි දැනගත්තත් නොදැනගත්තත් හැම චිත්තක්ෂණයකම සතිය තියෙනවා. සමාදන් වෙන එක විතරයි අවශ්‍ය කරන්නේ. නම් නැවතත් කියනවා විභාවනා කරත් නැතත් දැනගත්තත් නොදැනගත්තත් හැම චිත්තක්ෂණයකම සතිය තියෙනවා මේ සතිය තියෙද්දි කෙලෙස් සමාදන් වෙන්න නිසා තමයි අපායට යන්නේ මුළු ගැන්විලා තියෙන සතියෙම බලබලා ඉන්නවා මුළු ගැන්ලා ඉන්න සතියෙටම පන්නරේ තියෙනවා ඒ මැත්තේ මැරෙනවා කොච්චර කෙලෙස් ආවත් මම සතිය අදහනවා කියලා සතියේ සිනාසි සීපෙරට එනවා සතුටු සිතින් ඉස්සරහට එනවා ඉතින් අපි කරන්නේ සතියේට ඔරොප්පමුණක් දාගෙන හපා ගන්න හදන බල්ලෙක් වගේ මූණක් දාගෙන කෙලෙස් වලට hina මූණ දාගෙන ඉඳ ගියාම කෙලෙස් රජ වෙනවා. ඒ නිසා මේ සත්‍ය ධර්මය හැම වෙලාවෙම තම තුල තමන් තුල තියෙන බවත් ඒක දන්න නොදන්නකම අතර තමයි මේ සම්මාදිට්ඨිය මිත්‍යාදිට්ඨියයි යෝනිසමංස්කාරයයි අනිසමංස්කාරයයි මානසිකාරයයි වැඩ කරන්න කියලා මේ බුදිය ගන්නකොට සතිය තියෙනවා නැගිටකොට සතිය තියෙනවා සත්‍යයක් එන්නේ ඉස්සලා සතිය තියෙනවා සත්‍ය ගියාට පස්සේ සතිය තියෙනවා ඕන සද්ද තීදී සතිය තියෙනවා කියලා මේ සති ධාරාවට අත අල්ලපු ගමන් සම්බන්ධ වෙච්ච ගමන් තමන් හිත දැනගත්තත් නොදැනගත්තත් යෝගාවචරයක් වෙනවා ඒ වගේම සති බලය කියන එක මේ අපි ගෙනාපු එකක් අපිට මනුස්සකමත් එක්ක පළවෙනි පැකට් එකේම හම්බ වෙච්ච එකක් ඉතින් අර නොදැනුවත්කම නිසා ඒක ගියටපත් කරගන්න. ඒක මතු කරගත්ත දවසේ තියෙනවා බුදුහාමර අවුරුදු 2600 ක ඉස්සර ප්‍රසිද්ධ කරා. අද වෙනකන් උනත් ඒ 2600 ධර්මයේ සුපටිපන්න ගතිය සුවක්කාත ගණිය පරණ වීමක් වෙලා නැහැ. ක්‍රියාවට නගන කෙනාට හොඳට තේරෙනවා මේ තියෙන දෙයට සමාදම් වෙන්න දෙන්නේ. ඒක සාමාන්‍ය ලෝකේ පවතින ආප්තෝපදේශයක් විදිහට කියනවනම් තෑග දුන්නට වැඩක් නැහැ බාර ගන්න කැමති නැත්නම් ඒක ලස්සනට කියන්නේ තෑග්ග දෙනවට වැඩිය වටිනවා බාර ගන්නවා කියන එක. ඒ නිසා අපි මනුස්ස ජීවිතේ මුතුන පරතිර දවස. එනතන යෝගාවචරකම සමාදන් වෙන දවස තමයි මේ අපි පුරාවට අපිත් එක්ක තියෙන සතිය මේක තියෙනවා අපිට තියෙන කොච්චර කෙලස් තිබ්බත් කොච්චර නොරුස්නා ගතිය තිබුණත් දුක තිබුණත් මේ සතියට සිනාමසුමුණින් මුණ දෙන්න ගිය දවසේ ඒ මුළු ජීවිතයම හැකි සංඥාවට වැටෙනවා. ඕන කෙනෙකුට කී හැකි උඹට ඕනේ මගේ වස්තු කෙලෙස වස්තු කාමයක් උඹට හොරකම් කරන්න පුළුවන්. මගේ සතිය කාටවත් හොරකම් කරන්න බෑ. නමුත් තමනුත් ඒක දන්නේ නැත්නම් තමන් තමන්ටම හොරෙක් වෙයි. තමනුත් දන්නේ නැත්නම් මේ සතිය නිතරම මට ආවේනික දෙයක්, නයිසાર્ගික දෙයක් කියලා දන්නේ නැත්නම් තමන්මයි තමන්ට හොර වෙන්නේ. ඒක නිසා සරුවචාන්සේ සඳහන් කළා කියනවා නිවන් ලැබුණා. ඔබට අලුතෙන් හම්බෙන දෙයක් නැහැ. නැති වෙන දෙයක්වත් නැහැ. මේ නිවන ලබන ඉසල හෝ ලබනකොට හෝ සතිය වඩනකොට හෝ තමන් ළඟ තිබුණු ගුණයටමයි තමන් සමාදන් වෙන්නේ. අලුත් දෙයක් නැහැ. අනේ ඒක වෙච්ච දවසේ තමයි මනාකොට පිළිපන්නා. ධර්මයට බැසගත්තා. මේ මමත් එහෙම බැසගත්ත කෙනෙක් කියන එක මම ස්ත්‍රීද පුරුෂද මම ඉන්නේ පෙරහැරේ මුලද අගද මොකක්වත් නෙවෙයි. මේ සතිය ඔප්නංගගත්ත වෙලාවේ සමාදන් වෙච්ච වෙලාවේ නිවන් දැක්කා වගේ සතුටක් එනවා. නිවන් තව දැකලා නැහැ දුර ගමනක් පේන්න තියෙනවා. නමුත් තමයි තේරෙන පටන් ගන්නවා මේ මූලික අවශ්‍ය කරන මේ ප්‍රභවය ඒ ශක්තිය කාටවත් හොරකම් කරන්න බෑ. ඊට පිපිච්ච නැති වෙලාවේදී මමත් ඒකට අහේනිකම් කරනවා. ඔය හිත පිපිච්ච වෙලාදී මට ඒක මතු කරගන්න පුළුවන් නිසා යම් ආකාරයකට යම් කෙනෙක් ඇසුරලා යම් බණක් අහලා යම් ආකාරයකට හරි හිටියොත් මට ඒ සතිය වැඩනවද? ඒ ආකාරයට කටයුතු කරන්නයි මට සාමාන්‍ය බුද්ධිය තියෙන්නේ. ඒකටයි බුද්ධිය කියන්නේ. ඉන් අපිට තියෙන සෑම දෙයක්ම මාර්ගපාක්ෂිකයි. හැම චිත්තක්ෂණයම කල්පනා කරන්න ඕනේ එන බාධකයේ හරහා මට මේ ආනාපාන සතිය හෝ එහෙම නැත්නම් සතිය දැක ගන්න පුළුවන් මම මේක කරනවා. ඒක තමයි මම කල යුත්තේ කියලා තේරුම් අරගත්තොත් ඒ වස්තුකාම කෙලෙසකාම මොනවා වුණත් ඒ උප්පත්තියත් එක්කම Tamanට හම්බෙලා තියෙන මේ දෑවැද්ද එහෙම නැත්නම් මේ වටිනා ගුණ ධර්මයේ සමාදන් වෙච්ච දවසට ඉදිරියෙන් තියාගත්ත දවසට හැම බාධක ධර්මයක්ම Tamanට සාධක ධර්ම බවටපත් වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි පෘථග්ජනයෙකුට පේන දේ තියෙනවා තියෙන දේ පේනවා කියලා අල්ලන දඟලුවාට උන් ඒ පෘථග්ජනයක් තියෙනවයි කියලා පේනවයි කියලා කිසිම දෙයක් මේ ලෝකේ නැති බවත් පෘථග්ජනට නොපෙනුනාට නොදැනුනාට උත්තමයන් වහන්සේලාට ආර්යයන් වහන්සේලාට පේන මේ නිවන ඒකාන්තෙම තියෙන දෙයක් බවත් මේ සතියට ගොඩ වෙච්ච දවසේ තීරණය පටන් ගන්නවා. එතකොට තියෙනවා සබ්බේ පුතුජන උම්මත්තකා කියන කතාව. ඒ නිසා මේ සුපටිපන්න ගුණය සඳහා තමන්ගෙන් කළ යුතු තමන් ඒකට සම්මාදන් විය යුතු ප්‍රමාණය කරලා එහා සමාන ආනිසංස ලබා ගන්න නම් කට ඇරලා කියන තියෙන මෙච්චරයි එකට එක ගනුදෙනු සිද්ධ වෙන විපස්සනාදී පමණමයි අනිත් ඕනම තැනකදී අපිට අර විදිහේ බාහිර උපයක් සිද්ධ වුණාට ඇතුළ වෙනසක් නොවෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපිට අනිත්‍යව අවශ්‍යයි, දානෙත් අවශ්‍යයි, සීලයත් අවශ්‍යයි. සමාධියත් අවශ්‍යයි. නමුත් මේ දාන සීල සමාධිය ඔක්කොගෙම ලැබෙන දේ මේ විදිහට විපස්සනාවෙන් පන්නරේ තියාගත්ත නැත්නම් ඒක සමාදන් උනේ නැත්නම් අපිට ත්‍යාග දුන්නට ත්‍යාග බාරගන්නේ නැති தත්වෙට අපිපත් වෙනවා. එහෙම වෙලා මැරෙන්න නොවේවා. මේ ජීවිතයේදීම ඒ හැකියාවන් තීරුම් අරගෙන සතියවත් අඩු ගන්න ඉස්සර තියාන ඊට පස්සේ සතිය දිගේ ඉදිරියට යන ගමන ගොඩක් තියෙනවා ඒ සියල්ලම සම්පූර්ණ කරගන්න සුපටිපන්න භාවයේ තම තමන්ගේ ජීවිතය තුළින් සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව අද නැත කරනවා ශිරු දිනාටම සැනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි ධර්ම දේශනාව સમાප්තිය බලාපොරොත්තු වෙන්නේ පේන්න පේන කාටත් පින්න ප්‍රමේයයටත් ඥාති ජීපත් කිරීම සහ අපගේ බලාපොරොත්තු પરමාර්ථ සීපත් කරවීම සාර්ථක කර ගැනීමටයි එයාදාචින් අපි ඊත්තාවතා ජාති ගාථා සජ්ජහනා කිරීමේ අනුමೋದනා සීත්‍රයෙන් පිප්පෙමණි වීමට සිළු දිනාටම පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු හිතාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං කරං තිතං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ තිතං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ හිමිනා පුඤ්ඤ කම්මේන භාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තියා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තියා සාදු සාදු සාදු